අපි මේ සතිය පිහිටවනවායි කියලා ඉඳගෙන සතිය පිහිටවනවා සක්මණේ සතිය පිහිටවනවායි කියලා මේ නිකන් උගුරට හොරා බෙහෙත් වාගෙන යන්න හදන්නේ උගෝදෙනෙක් හිතන මේ සීල බෞද්ධයන්ගේ සහයෝගය ධම්මජීව හමුදුනට ලැබෙයි කියලා. ඒකේ අනිත් පැත්ත තියෙනවා. ඕනම කතෝලික කෙනෙක්. ඊයේ මං ගියාට පස්සේ මුස්ලිම් කට්ටිය හම්බුණා. ඒගොල්ලත් කතා කරලා කියන්නේ අපි එකතුලා වැඩ කරමු කියලා. බෞද්ධයතුල පුදුම බයක් තියෙනවා. පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් අපි එමීට මේක මේ බඩු විකුණන කතාවක් නෙවෙයිනේ ඇඩ්වර්ටයිස්මන්ට් නෙවෙයිනේ අපි ප්‍රසන්න වෙන විදිහට මේක හදලා අපි ඉල්ල හිටිනවා කරුණාකරලා ඇවිල්ලා අපි මේක ප්‍රයෝජන ගනිමු මේක නැත්තම් තන්නේ කර සුදු පාටෙන් පිරෙන්නේ එන්න පළවෙනි දැන් පස්සේ ඕන ඕන වෙලාවක 70ක් 70ක් කාන්තාව 120ක් තියක් පිරිමි පෙත්ත කපලා ඉන්නවා 100 පැනලා හැමදාම උම්මලකට වගේ මාළුවකට එක සංඛ්‍යා නමක් විතර ඉන්නවා මාළුවට දාන උමල කර කැලක් වගේ. ඒව නැත්තම් මෑණි කෙනෙක් ඉන්නවා. හැමදාම වඩින්. හැම සංඝයා වංශයට මම කිව්වා මම ඊයේ තම්බෙලා කිව්වා ඒ මේ පල්පල රාහුල ආයතනේ ඒ ධම්මරත්න ස්වාමීන් වහන්සේට සාංශ වඩින්න ඕන වෙලාවක 19කට අපි මෙතන ඉඩ හදලා තියෙනවා. දැන් ලෑස්ති. මම ඇදගෙන එනවා පළවෙනිදා මේ ගල්කන්දේ ධම්මරත්න හමුදුරුවෝ. වඩින්නේ කියලා. ඒ නිසා මේක ඉස්සරහට යන්න ඕනේ. අපිට ඒ නිසා අගාරා අනගාරාච කියන දෙපැත්තෙම තියෙනවානේ. උගව දෙනෙක් හිතන්නේ මම වස් දැන් මට 28ක් විතර නවස්. ඒ නිසා මම කියන්නේ ඔක්කොම ලහන වැඩි කියලා. බිස්සු මුසියන්නේ ගාය මහානායක හම්සෝ කිව්වත් අහන්නේ ඒක හොඳයි. මං කියන්නේ අහන්න ඕනේ කියලා. නමුත් මේ වැඩේට මේ ඉන හැම වහන්සේ නමකට මම පත්කඩේලලා වැඳලා කියනවා. මේක කරුණා කරලා මේක අනික් අයට මෙතෙන්ට එන්න දෙන්න. ඒක පාදර් කෙනෙක් එක්ක ලෙබ්බ කෙනෙක් එක්ක වාඩිලා හිටිය කියලා ගණන් ගන්න එපා. අපි යන්නේ ඒ වගේ ගමනක්. ඉතින් ඒක නිසා මේකට සහයෝගය දෙන්න මේ සතිපිරිවෙන අනිවාර්ය අංගයක්. අපි දැන් අවධානය යොමු කරලා තිනවා ඉතරහටත් මේ ඉල්ලීම නිසාත් නැතත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන පුළුවන් ප්‍රමාණය සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරනු මැනවි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිවන් සුවය ලැබේවා. ඒ කවුරු හරි අපිට දැනුම් දෙනවා ඒක පිළිබඳව කියපු බණ වාර්තා වෙච්ච ගතෙච්චව තියෙනවා. ආයිත් ඒක මේ වෙලාවේ අමාරුයි අපිට මේ අන්තිම දවසේ අවසාන පැයේ මතක් කරපුවාම ඒ නිසා අපිට ඒකට පිළියමක් විකල්පයක් දෙන්න පුළුවන්. ඒ ගැන කතා කරපු සාකච්ඡා කරපු බණපටියක වාර්තාගත කරපදලා හොයලා දෙන්න. බල දැන් නම් අතේ නෑ. ඒ අවශ්‍ය කරන එක නම් හේවගේ මාතෘකාවේ සුජිත් හරි නැත්නම් අපේ මේ මේ ධම්ම රක්කිත නේ ඒ ස්වාමීන් වහන්සේත් මම පුළුවන් තරම් ගන්නයි බලන්නේ මේ පැත්තට ඇදලා දෙන්න. එතකොට අපි ඒක ඒ විදිහට විකල්ප උත්තරයක් දෙමු. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මේ වார்த்தාව ලියන මා සැබවින්ම භාවනා වැඩසටහනට ආදුනිකයෙක්මි. පැවිදි දිවියේදී අප වටා එකතු වන ගිහි පින්වත් දායක දායිකාවන්ගෙන් ලැබෙන සිව්පසයට අනුග්‍රහ පිණිස අප වුන්ට බණ කියා දුන්නේ ආමිසයේ ආනිසංස වශයෙනි. තවත් විටක ඔවුන් භාවනාවට යොමු කිරීමේදී සති සම්පජඤ්ඤ පිළිබඳව යමක් කියා දෙන්නට තරම් අත්දැකීමක් නොවුනි. එහිදී අප වගේම ඔවුන්ටත් කටපාඩමේ ඇති සතර කමටහන් හඬනගා කියවාගෙන යෑම හෝ නිහඬව කියවාගෙන ඒ ගැන නැවත නැවත සමාපatti අසුනේ සිහිපත් කිරීමය. එහෙත් ඒ ක්‍රමය ඊතරම් පැහැදිලිව සතිය පිහිටුවා ගැනීමට තරම් නොවන බව උගතිමි. පින්වත් ස්වාමින් වහන්ස නිස්සරණ වන භාවනාවේදී ගරු ඔබ වහන්සේ කමඨහන් ලබා දුන් පිළිවෙල ආදුනික මට සතිය පිහිටුවා ගැනීම සඳහා මහත් උපකාරයක් විය. මා තේරුම් ගත්තේ ආසන්නම අරමුණේ සිට එම අවස්ථාව තුල සතිය පිහිටුවා ගැනීම කල යුතුය යන්නය. පින්වත් ස්වාමීන් වහන්ස, කරුණ එසේහින් උත්තම ආර්ය ධර්මයේ අවබෝධය සඳහා වෙරදරන පුහුදුන් ජන සමාජයට ගරු ඔබ වහන්සේගේ මෙම මාර්ගෝපදේශකත්වය උත්තම ප්‍රතිපත්ති පූජාවක්ව නිවන් අවබෝධය සඳහාම වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ කවි වගේකුත් තියෙනවා මම මේකට මේ වචන ටික කිව්වට පස්සේ කවි කියන්න ඕනේ හොඳට උගුර කවි කියන්න පරම උගුරක් තියෙන කෙනෙක් ගන්න ඕනේ මේ ආවුන්ට හොඳ නැද්ද කියන දැන. ඉතින් මම නිව්සීලන්තේ ගිහිල්ලා දවස් 10ක භාවනා කරා. එතකොට දැන් අපේ නාපානේ පේමසිරි ස්වාමීන් වහන්සේගේ පුද්ගලික ලේකම් ස්වාමීන් වහන්සේ හුරිවැව පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා හිටියා. මට වැඩි වැඩිම. ඉතින් මම දන්නේ නැහැ. ඊපස්සේ ඉස්සන්ත කතාවක් කරන්න කිව්වා. වැඩමුළුවේ කරනකොට. ඒ ඉස්සන්ත කතා කරලා කිව්වා මේ ධම්මජීව හැමදෝ දන්නේත් නැහැ. ධම්මජීව හැමදෝගේ පැවිදි උපසම්පදා ඔක්කොම රෙජිස්ටර් කරලා තියෙනවා මම. මොකද අපි ලොකු ආමර තමයි ලේකාධිකාරී මම තමයි කරලා තියෙන්නේ. හැබැයි ධම්මජීව කියන්නේ කවුද කියලා දන්නේ මට එකයි කියන්න තියෙන්නේ ආමතුරුනේ. අපි මෙතෙක්කල් පිරුවාණ පොත් වහන්සේට වැඳා, ජාතක පොත් වහන්සේට වැඳා අද ඉඳලා සතිපට්ඨාන පොත් වහන්සේ කියලාත් කියන්න පුරුදු වෙන්නම් කිව්වා. එච්චරයි වහන්සේ කියන්න ඕන දෙයක් තිබුණේ. අපි හැබැයි මෙතෙක්කල් නම් වැඳේ ජාතක පොත් වහන්සේටයි, පිරුවාණ පොත් වහන්සේටයි. ඔබ වහන්සේ අපිට දැන් සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න පුරුදු කෙරුවා. අපි පිරිවෙන් වල ගුරුවරු අපි මොනවද උගන්වන්නේ කියලා බොහොම මේ මේ හිතවදින විදියට ඒ හටිපට්ටානේ තියෙන වටනාගම කිව්වා. ඉතින් මම දැන්ටත් මේ තව මාස දෙකකින් යනවා පිටරට යන්න ගියා. දැන් ඒ සංසේ ගාවට යන්න ඕනේ මට වීසා අස්සම් කරගන්න. මට වැඩි වැඩිමල් මම ඊමේල් එකක් දැම්මත් සලකනවා. මොකද මේ සතිපට්ඨානය කියන එකයි අපේ මහාන ජීවිතයේ ඔටුන්න කියන එක තීරුම් කළ දුන්නයි කියලා. ඉතින් ඒ නිසා ඒක තීරුම් ගන්න ගත්තට පස්සේ තේරෙනවා අපේ මහානකමයි පැවිද්දයි බෞද්ධකමයි පුදුම ධෛර්යයක් දෙනවා මේකට. වෙනත් තැනට ඔක තේරෙනවා. තේරෙනකොට ඒගොල්ලන්ට සංස්කෘතිය නැහැ. කර්මේචා කර්මඵලේ නැහැ. ඉතින් ඒ නිසා ඒක නිකන් නුහුරු තැනක තිබ්බා වගේ. මේක නෑ කරඬුවක් ඇතුලේ ධාතු තැම්පත් කරා වගේ. මොකද කරඬුව තියෙනවනේ. හදපු කරඬුව තියෙනවා ධාතු නැතුව තියෙනවා. හරියට තිබ්බ ගම පුදුම තෙදක් එනවා. ඕනෙම සංඝයා වහන්සේ නමකට මම අද උදෙත් කිව්වේ එකයි අර පිපුණු මලේ රුව ඒ මල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා සංඝයා වහන්සේ නමකේ තියෙන ලස්සන එකම සංඝයා වහන්සේ නමක්වත් දන්නේ ඒ උන්වහන්සේලා මේ සිව්පදි පිටිපස්සේ දුවනවා සංඝයාගේ ලස්සන තියෙන්නේ මේ සීලයක් සතියක් සද්ධාවක් බ්‍රහ්මයාවත් ළඟට එන්නේ නැහැ පුදුම ගෞරවයක් තියෙන නිසා පුදුම ලස්සනක් තියෙනවා. අර අර අවශ්‍ය කරන කරඬුව තිබ්බට ධාතු නැති නිසා ඒකේ තෙදාඩු ගතියක් තියෙනවා. ඒක දීපු ගමන් ආයේ මුකුත් නැහැ රණබෙර ගහපු ඇතෙක් වගේ යුත්තට ගන්න පුළුවන් නිසා මේ වගේ තව තවත් සංඝයා වහන්සේලා පහළ වෙලා සංඝයා කෙරෙම ගෞරවය ආය වෙන අපිට බුදුනුත් නැහැ අපිට වෙන මගුලක්වත් නැහැ අපිට අපිට ඉන්නේ සංඝයා විතරයි. ඒ සංඝයා ටික එකතු වුණොත් මොනව කරනද ගියෝ බොහුලඟ භෝක් කාල බිඹලා ඉන්න පුළුවන්. ඒ නිසා තව තවත් මේකේ සතිපට්ඨානේ සතිය තේරුම් ගන්නගෙන කවි ටිකක් අහමු. දෙවට කියන්න ඕන මේ වැල්මි ගැල්ල දෙන්න. බලමු මම උත්සාහයක් දරනවා. ගොරෝසු කටහඬ. සමාවෙන්න හිමියනි නිසරණ වනේ පමා උනා වැඩි කියලයි දෙස් දෙන්නේ ස්වාමිනේ බුදු මගයි දුරස් උනේ අමා මහ නිවන් දකිනුය සමීන්ද වනේ පින්වත් ස්වාමිනි කමටන් පෙරමුණේ කරුණක් තියනවා අද්දුටු මේ ගමනේ උපදෙස් පතමි ඉන්නට අරමිනි අසුනේ මොහොතින් මොහොත සති අරමුණ නැතුවානි සක්මන් කරන විට දෙපායෙහි මාරුවට සිහියලවන්න බැලුවෙමි එහි විටින් විට එනමුත් තෙනෙත ඉදිරියේ කිසිවක් නොගන්නට සිතවිලි ගලා එයි ගංගාවක් ලෙසට ආවේයමක් අරගෙන යන්නයි එහෙට බෝවේ නිවන් දක්වා යන ගමන මට පාවේ සතිය ඒමී අත නැත සතුට මේ මේ අත් භවේ නම් සිත වැඩුම උගහට නෑ විසු එතන තියෙන නිසා සිත තැවුම උගහට කියලා මම වචනේ පොඩ්ඩක් වෙනස් කළා. තැවුවා කියලා නෑනේ එහෙම අවසර දීලා නෑ මේ කවි කියවනවා මිසක් කවි හදන්නේ. ඉවරද ප්‍රශ්න? ප්‍රශ්නේ. හොඳයි එhmenan අපි විනාඩි 40ක් ඇත්තටම 35ක් විතර කාලයක් කරන් තියෙනවා. ඊට අපේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේ වැඩපිළිවෙල නිමාව සටහන් කිරීමයි. ඒ නිසා මේ කවුද නායකත්ව විදිහට ඒ වගේ මාත්‍යව දාන්නේ? එන ඒ වගේ මාත්‍ය ඉදිරියට සභාව මේ වණ්ඩේ කියලා මම කරුණා ගෞරව කරුණාවෙන් ආරාධනා කරනවා. වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්ස මගේ වයස අවුරුදු 64යි මිනිස්තරණ වනයේට මම ඇවිල්ලා දැන් අවුරුදු 1කමාරක් වුණා මේ අවුරුදු 1කමාර තුල මගේ හොඳම දස දවස තමයි ඔබ වහන්සේලා සමග ගත කළ මේ කාලය මගේ අවුරුදු 64 ජීවිතෙත් 64ක ජීවිතෙත් හොඳම දස දවස තමයි මේ දින 10 ඒ දින 10 නිමාව තමයි මේ සම්හිතාන් වෙන්නේ. මම පළමුවෙකොටම ඔබ වහන්සේලා මෙහි වැඩම කළ 18 වෙනිදා සිට මෙහින් පිටව වැඩම කරන අද දින දක්වා මගෙන් හෝ මගේ කාර්යමණ්ඩලයේ යමකුගෙන් හෝ කිසියම් ප්‍රමාදෝෂයක් අත්වැරද්දක් අවඩක් දෝෂයක් සිදු වුණා නම් ඒ සියලු වරද කෙරෙහි කමා කොට වදාරන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම දන්නවා පහුගිය දින 10 තුල ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ සෙනසුන්වල ආරාමවල වැඩ සිටියාට වඩා මෙතන යම් යම් දුෂ්කරතා අපහසුතා ඇති වෙන්නට ඇති. මොකද විශාල පිරිසක් සංවිධාන වැඩ කිරීමත් අපිට ඒ පිළිබඳව තියෙන යම් යම් අවබෝධයේ අඩුකමත් නිසා ඒබඳු වැරදීම් අතපසුවීම් ප්‍රමාද දෝෂ අනිවාර්යයෙන්ම සිදුවන්නට ඇති. නමුත් මම මගේ හැකි උපරිමයෙන් මේ කටයුත්ත හරියාකාරව කරන්න උත්සාහ කළා. මට ඒ පිළිබඳව සතුටක් තියෙනවා. ඒ නිසා මම පළමුවෙන්ම පොඩි අවස්ථාවක් ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මට ඒ පිළිබඳව පොඩි ස්තුතියක් කරන්නට. මම මුලින්ම අපට නායකත්වයේ දෙන මෙබඳු වැඩසටහන් සංවිධානය කිරීමට මඟ පෙන්වන නායකත්වයේ සපයන පිටුබලයේ අනුබලයේ සපයන ගෞරවනීය අතිපූජනීය උඩේරිගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට මගේ මුළු මහත් ගෞරවය පිරිනමන ඔය වගේම පින් අනුමෝපන් අනුමෝදන් කරන උන්වහන්සේට මේ කරන සත්කාරය පිළිබඳව උන්වහන්සේගේ මේ නායකත්වය නොතිබෙන්නට මාතිනුත් මෙබඳු කාර්යයක් මේ ආකාරයෙන් සංවිධානය වෙන්නේ නැති බව කියන්නට ඕන. ඒ වගේම මේ ආරණ්‍යයේ වැඩ වාසය කරන අපේ චන්දරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා මට මෙම වැඩසටහන සංවිධානය කරන්නට ගිය අවුරුද්දේ මැදක් හරේ ඉඳලා මගේ පෙන්වීම කළා. අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. එහෙම නොවන්නට මේ වැඩපිළිවෙල මෙතරම් සාර්ථකව කරගන්න මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සෙවණැල්ලක් වගේ උන්වහන්සේලා මා පසුපස හිටියා. අන්තිම මොහොත දක්වාම මේ මොහොත දක්වා මගේ පසුපස හිටියා. අවශ්‍ය මඟ පෙන්වීම කළා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මා ගෞරවපූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේසා ප්‍රිය මට්ටමකින් සාර්ථක කරගන්න පුළුවන් වුණේ ඔබ වහන්සේලා මෙතන වැඩම කළ නිසාමයි අද මේ භාවනා ශාලාව කසාවතින් පිරීලා ගිහින් තියෙන ඔබ වහන්සේලා මෙහි වැඩ කළ නිසාමයි. ඒ සුන්දරත්වය ඒ පූජනීයත්වය මෙතෙන්ද එක්කුණේ ඔබ වහන්සේලා නිසාමයි. ඒ නිසා මෙතෙන්ට අපේ ආරාධනා පිළිගෙන වැඩම කළ සියලුම වන්දනීය පූජනීය ගෞරවනීය සූමෙන් වහන්සේලාට নমස්කාර පූරකව මම මගේ පුණ්‍ය ආනුමෝදනාව සිදු කරනවා මෙහි වැඩම කිරීම පිළිබඳවත් මෙදවනි 10 මේ අපහසුතාවෙන් දරා ගැනීමෙන් මෙහි වැඩ සිටීම පිළිබඳවත් ඒ වගේම අපි අමතක කරන්නම හොඳ නැහැ ඔබ වහන්සේලාට මෙහි වැඩ සිටි කාලය තුල දානමාන ආදී සපයා දීමෙන් උපස්ථාන කළ අපේ දානදායක පින්නතුන් විශාල පිරිසක් ඇවිල්ලා බොහොම සද්ධාවෙන් මේ දානමාන ආදී සපයා දුන්නා විශේෂයෙන්ම ඒ අයට මේ දවස්වල නිදහස ඇහිරුණා. මේ දිනදාය තුල වෙනදා වගේ නෙමෙයි. ඔබ වහන්සේලා මේ වැඩ සිටින නිසා බොහෝම වොමනාවෙන් උනන්දුවෙන් තමගේ කට පාලනය කරගෙන අවශ්‍යතා පාලනය කරගෙන කටයුතු කළා. ඒ නිසා පේයත්තන්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය සහ චිරජීවනය ලැබේවා නිවන් අවබෝධය පිණිස මේ කුසල සම්පත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ඒ වගේම ඔබ වහන්සේලාගේ කටයුතු සංවිධානය කළ මේ ගිහි යෝගී පිරිස ඔබ වහන්සේලා සමග භාවනා කටයුතු යෙදුණු මේ ගිහි යෝගී පිරිස විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම හදාහන් කරන්න ඕන දැන් මෙතන ඇති වුණත් අපේ අරුණ හේමන්ත මහත්මයා එතුමා මගේ ආරාධනකින් තොරවයි මෙහි පැමිණියේ. ඇවිල්ලා මේ කටිසිලු කටයුතු සංවිධානය කළා. ඒ වගේම ගැමුණු රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පිරිස මේ සිගිලු කටයුතු මැනවින් සංවිධානය කළා. එසේ නොවන්නට ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මට මේ කටයුතු කරගන්න කොහෙත්ම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ මහත් මුරුන් සියලු දෙනාට ස්තුති කරන අතරම නිවන් අවබෝධයේ පිණිස මේ කුසල කර්ම සියල්ල හේතුවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු ඒ වගේ මගේ කාර්යමණ්ඩලය මේ සුජිත් පුතා ඇතුළුව ස්වාමීන් වහන්සේ මගේ කාර්යමණ්ඩල ඉතාමත්ම සුළු කාර්යමණ්ඩලයක්. අපි බොහොම කීප දෙනෙක් ඉන්නේ ඒ ළමයින් උදේ 3:00ට අවදි වෙලා රාත්‍රී 10 වෙතනකම් මේ කාර්යයන් නොපිරිහෙලා නෝඩුව සියල්ලක්ම කළා. එහෙම නොවන්නටත් මේ කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ. මෙතන වේදිකාවේ කැපී පේන්නේ මම කතා පවත්වන්නේ මම. නමුත් මේ පසුබිමේ අපේ ස්ටේජ් හදපු විශාල පිරිසක් කුඩා කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ගැතින් ඒ කාර්යයේ මැනවින් ඉටුනවන්නට මේ කිසිවක් අපිට සාතව කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා ඒ සියලු දෙනාට ස්තුති පමුණු අතරම නිවන් අවබෝධයේ පිණිස මේ කුසල ශක්තිය හේතුවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ඒ වගේම ගිලම්පස සපයාදුණු කණ්ඩායමක් ඉන්නවා. මම මට ලොකු උමනාවක් තිබුණා මට අපේ ලොකු ස්වාමීන් වහන්සේත් අනිකුත් ස්වාමීන්ලා කියලා තියෙන්නේ මෙහෙ ලැබෙන ස්වාමීන් ලැබෙන පිරිකර සියල්ලක්ම මේකට හදා ගන්න කියලා. නමුත් මට ආසාවක් තිබුණා ඒ පිරිකර ලබා ගන්න නැතුව පිරිකර ලබාගෙන මේකට සංවිධානය කරන්න. ඉතින් ඒකට අපිට දානදායක මහත් මහත්මින් වගේම වෙනත් බාහිර අය විශාල වශයෙන් පිරිකර සපයා දුන්නා අවශ්‍ය ගිලම්පසට අවශ්‍ය දේවල් ඒ නිසා මම මේ අවස්ථාවේදී ඒ සියලු නම් වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ ඒ සියලු දෙනාටම ඔවුන්ගේ පූජා වන්ගේ ප්‍රතිඵල හැටියට කුසල් චක් ඇති වූ කුසල් බලයෙන් නිවන් අවබෝධය ලබා ගන්න හේතු වාකල් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේම අපිට මඟ පෙන්වන අපේ නිස්සරණ වනයේ සංරක්ෂණ මණ්ඩලය ඉතාමත්ම මම ආඩම්බරෙන් කියන්න ඕනේ අපිට විශිෂ්ට දායක සභාවක් කාරක සභාවක් ඉන්නවා. ඉතාමත්ම ආදර්ශමත් හොඳ මඟ පෙන්වීමක් කරන කාරක සභාවක් ඉන්නවා. ඒ කාරක සභාවේ අපේ ලේකම් හේමන්ත මහත්තයා, සභාපති රංජිත් මහත්තයා ඇතුළු ඒ පිරිස විශාල අනුග්‍රහයක් මඟ පෙන්වීමක් කරනවා මේ වැඩසටහන සංවිධානය කරගන්න. මම ඒ සියලු දෙනාත් මේ අවස්ථාවේ නිහතමානීව මතක් කරමින්, සිහිපත් කරමින් ඔවුන් හැම දෙනාටම මේ කුසල් ශක්තිය නිවන් අවබෝධය පිණිස හේතු වාකල් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේලා සියලු දෙනාට නිවන් මඟ යන්නට නිවන් සාක්ෂාත් කරගන්නට මේ කුසල් ශක්තිය හේතු වාකල් ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම කෙටි පණිවිඩ දෙකකුත් මතක් කරන්නට කැමතියි. ලොකු ස්වාමීන් වහන්සේත් මේ ගැන පැහැදිලි කිරීමක් කළා කෙටියෙන්. නමුත් මම නැවතත් මතක් කරනවා භාවනා වැඩසටහන් වලට ස්වාමින්වහන්සේලාගේ සහභාගීත්වයයි බලාපොරොත්තු වෙනවා. ලොකු ස්වාමින්වහන්සේ පහුගිය කාලෙම අපිට බැන බැන අර එහා පැත්තේන ආගන්තුක කුටිය හැදෙව්වේ ඔබ වහන්සේලාට වැඩම කරලා මෙහි භාවනා කරන්න අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට. ඉතින් අපිට මේ මෑත ගිය අවුරුද්දේ දෙසැම්බර් 3 වෙනිදා තමයි මේක වැඩිවර කරලා සංඝයා වහන්සේට පූජා කරන්න ලැබුණේ. දැන් ඒ කුටිය අපි ස්වාමින්වහන්සේලා දසනමකට පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ඊටාත්ම ගෞරවයෙන් নমස්කාර පූරකව මෙහි වැඩම කරන්න වැඩම කරලා මේ මේ කුටි පහසුකම් ප්‍රයෝජනගෙන ඔබ වහන්සේලාගේ භාවනා කටයුතු දිනු කරගන්න මේ පණිවිඩය සෙසු ස්වාමීන් වහන්සේලාටද ලබා දෙන්නලා වැඩි වැඩියෙන් සාමාන්‍ය වහන්සේලා මෙහාට සම්බන්ධ කරන්ට කටයුතු කරන්න. ඒ වගේම ගිහි පිරිසත් ඔබ වහන්සේලාගේ ප්‍රදේශවල ජීවත් වෙන ගිහි පිරිසුත් මෙහාට සම්බන්ධ කරන්නට උත්සාහ කරන්න හැම ස්වාමීන් වහන්සේ නමක් ළඟම මගේ දුරකථන අංකය ඇති අවශ්‍ය දෙයක් වුණොත් දැනගන්නට කතා කරලා ඕනෑම වෙලාවක කතා කරලා තොරතුරු ලබාගෙන ගිහි පින්නතුන් සහ ස්වාමින් වහන්සේලා මේකට සහභාගී කරන උත්සාහ කරන භාවනා වැඩසටහන් වලට. ඒ වගේ මම ඒකට පහසුවක් වීම සඳහා ඔබ වහන්සේ සෑම නමකටම මේ දෙසැම්බර් අගෝස්තු අග දක්වා අපි වැඩසටහන් විස්තරයක් ලබා දුන්නා. ඒ නිසා ඔබ වහන්සේලාට ඒක ප්‍රයෝජනවත් වේවි. ගිහි පින්නතුන් වගේම ස්වාමීන් වහන්සේලාත් භාවනා වැඩසටහන් වලට යොමු කරන්නට. ඒ වගේම මෑණිවරුනුත්. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕන ඊළඟ කාරණේ හැටියට අපේ සතිපාසල පිළිබඳව. මේ සතිපාසල මම දීර්ඝ කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. මෙතෙන් දෙන විශ්‍රාම ගන්නතෙක් මේට අවුරුදු 4කට පෙර. ඉතින් මම දන්නවා දරුවන්ට දරුවන් හැදීම තමයි ලෝකයේ හැදීමේ කෙටි මඟ. ස්වාමීන් වහන්සේ විනාඩියක් දෙනව නම් මම මට මතකයි 1982 හෝ 81 අවුරුද්දේදී මට හම්බුණා දිවයින පත්‍රයේ තිබිච්ච කෙටි කතාවක්. ඒ කෙටි කතාව මම මේ මෑතක් වෙනකන් තියාගෙන හිටියා. ඒක නැති වුණා පස්සෙම කාලෙක. ඒ කෙටි කතාවේ මාතෘකාව ගුරුවරයාගේ කාර්යභාරය. ඒ කෙටි කතාවේ කියනවා භූගෝල විද්‍යාව පිළිබඳ ගුරුවරයෙගේ ගෙදරට ඔහුගේ ශිෂ්‍යාවක් දවසක් එනවා. පැරණි ශිෂ්‍යාවක්. අවිලා කියනවා සර් මට ගුරුපත් වීමක් හම්බුණා. මම ඒ නිසා සර් කතා කරලා යන්න ආවේ කියලා. ඉතින් ඊට පස්සේ මේ බොහොම ආදරෙන්ද මගේ ශිෂ්‍යාව පිළි අරගෙන ආහාර පාන දීලා දවල් විවේක ගන්න මේ වාඩිලා ඉන්නවා ශාලේ ගුරුතුමත් එතුමාගේ භාර්යාවත් මේ ශිෂ්‍යාවත් ඊට පස්සේ ඇහුවා දැන් මොකදද මෙහි ආවේ කියලා. ඉතින් කිව්වා මම ආවේ ඔබතුමා මගේ හොඳම ගුරුවරයා මම දක්ෂ ශිෂ්‍යාවක් කළේ ඔබතුමා ඒ නිසා මම ආවේ දැන් ගුරුවරයෙක් හැටියට ගුරුවරියක් හැටියට පත්වීම ගත්තට පස්සේ මගෙන් කෙරෙන්න ඕන කාර්යභාරය මොකද්ද කියලා අහන්න කියලා. ඊට පස්සේ මෙයා ගියා දුව ගිහිල්ලා මගේ ඔෆිස් කාමරේට මගේ මේසුර ඇති ලෝක සිතියම් වගේක් ඒකක් ගේන්න කිව්වා. ගෙනාවට පස්සේ මේ ගුරුවරයා මේකේ අනිත් පැත්ත හරවලා හිස් පැත්ත ලෝක සිතියම් එක පැත්තක තියෙන මේ හිස් පැත්තේ ඇඳා ළමයේගේ රේඛා චිත්‍රයේ ළමයේගේ රූපයක් ඇඳා. ඇඳලා මේක කෑලි කෑලට කැඩුවා. කඩලා මේ ශිෂ්‍යාවට කිව්වා දුව දැන් ඔයා මේ කෑල්ලට එකතු කරලා බොහොම දක්ෂ භූගෝල විද්‍යා ශිෂ්‍යාවක්නේ. මේ කෑල්ලට එකතු කරලා ලෝකය හදන්න කියලා. මේ ළමයා මේක මේසේ උඩ ඇතුරු ඇතුරු අතුල්ලා හැදුවා ලෝකය හදන්න. එයාට හදන්න බැරි වුණා. ඊට පස්සේ එයා කෝණේ සර් මට නම් බෑ සර් ම හදලා පෙන්නන්න කියලා. ඊට පස්සේ මේ ගුරුවරයා කිව්වා දුව දැන් ඔයාගේ ලෝකය හදන්න බෑනේ. අර ළමයා ඉන්න පැත්ත හදන්න බලන්න. දැන් එතකොට හරි ලේසියෙන් යට අටක් ගාලා කෑලි ටික තිබ්බා. ළමෙන් දෙපැත්ත හැදුවා. ඊට පස්සේ ගියා දැන් පුතේ අනිත් පැත්ත හරවන්න. දැන් ලෝකෙ ඉබේම හැදිලා තියෙනවා. ඒ නිසා දැන් මේ සතිපාසල වැඩසටහන කෙලින්ම ඉලක්ක කරගන්න දරුවන් දිහාවට. අපි මේක හරියට සාර්ථක කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ලෝකය හදන්න. මං කාලේ අතිසි ස්වාමීන් වහන්සේ මේ ලෝකය හදන්න ලේහාන විප්ලවයක් කරන්න හිතිච්ච කෙනෙක්. මගේ ජීවිතෙන් වැඩිම කාලයක් මං ගත කළේ ඒ වෙනුවෙන්. මගේ අවුරුදු 40ක් වෙනකම් මගේ කාලය මම ගත කළේ වෙනුවෙන්. නමුත් නිෂ්ඵල වුණානේ. අද මුළු මහත් ලෝකේ පුරා මේ ක්‍රියාදාමයේ ගියා සාතකුන් නැහැ. මේ යන තවත් විවිධ ක්‍රියාමාර්ග විවිධ ආරම්භතර ලෝකේ හදන්න. සාතකුන් නැහැ. හදන්න පුළුවන් එකම දේ තමයි දරුවා හැදීම තුලින්. මම තමත්ම කලකිරීමෙන් කනගාටුවෙන් කියන්න ඕන අපි මේ පාසල් වල දරුවන් හදන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ සතිමත් බව සතිය පිළිබඳ වැඩසටහන තමයි දරුවන් හදන්න තියෙන හොඳම වැඩසටහන. ඒ නිසා ඔබ වහන්සේලා මේ කාර්යයට දායක වෙනවා ඉතාමත්ම උතුම් පුණ්‍ය කර්මයක් හැටියට මම මේක සලකනවා. අවසාන වශයෙන් අද ඔබ වහන්සේලා ආපසු වැඩම කිරීම පිළිබඳවත් වචනයක් කියන්නට ඕන. මා ඊයේ පෙරේ දවස මතක් කළ පරිදි ඔබ වහන්සේලාට වාහන පහසුකම් සලස්සලා තියෙනවා නිත්‍යඹුවට සහ කිරිඳි වැලට වැඩම කරන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පස් නමක් ඉල්ලීමක් කළා ඒ අනුව කිරිඳි වැල අවිස්සාවලට යනත් වාහනයක් පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ නිසා වැඩසටහන අවසන් වෙලා ඒ වාහනට වැඩම කළාම ඔබ වහන්සේලාට ඒ පහසුකම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ කාරණා ටික විතරයි මට කියන්නට තියෙන්නේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා දැන් මේ ස්වාමීන් වහන්සේලාට තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට මේක අවස්ථාව. එදා මම ඔබ වහන්සේට තාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. දැන් අපි බාහිරම ධම්මරක්කේ දහමතුරාණ්ඩ ඊතුරු වැට්ටික ස්වභාවයේ මේ මේ කටයුත්ත ස්වාමින්වහන්සේ ගොඩක් වැඩිහිටි ස්වාමින්වහන්සේලා ඉන්න නිසා උන්වහන්සේලාම ආරම්භ කරනවා නම් වඩාත් හොඳයි කියලා. මේ වීම කරන්නේ අපේ ධම්මරක්කේ තමයි. මම ඊටාම ගෞරවයෙන් මහා සංඝරත්නයේ ආ හොඳයි හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේට. නිස්සරණ වන භාවනා මධ්‍යස්ථානයේ කම්මඨානාචාර්ය ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ එවැගේම භාවනා කටයුතු සඳහා එවැගේම මෙම දින 10 තුල පවත්වන්නට යෙදුන සති පිහිටුවා ගැනීමේ වැඩමුළුවට ධර්මානුකූලව ලොකු හැඟීමකින් යුතුව සහභාගී වෙච්ච අනිකුත් අපේ සියලුම හාමුදුරන් වහන්ස ඒ වගේම භාවනා වැඩමුළුවට සම්බන්ධ වුණ ගිහි සදහවත් පින්නතුනි මේව සංවිධාන කටයුතු වලදී මූලිකත්වයේ ගැන කටයුතු කළ ඒ වගේ මහත්මා ඇතුළු කොට යම කාර්ය මණ්ඩලයේ පින්නතුනි අපි ස්වාමින් වහන්සේලා මේ වැඩසටහනට එකතු වෙන දවස වෙනකොට සැබෑ වශයෙන් මෙච්චර විශාල වික්ෂුන් වහන්සේලා පිරිසක් මෙවන් වැඩමුළුවකට එකතු වෙලා ඉඳීවිද කියන තරම එහෙම හැඟීමක් අපිට ඇති වුණේ නැහැ. අපි හිතුවා සාමාන්‍ය ගිහි පින්නතුණුත් ඒ වගේම ස්වාමින් වහන්සේලාත් අතර Eh, සංකල්පණය වෙච්ච පිරිසකට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙවි කියන හැඟීම තුළ තමයි අපිට eh, ඇති උනේ. නමුත් eh, එකතු වෙච්ච දවස වෙනකොට සැබෑ වශයෙන් මම බොහොම සන්තෝෂයටපත් වුණා. ස්වාමින් වහන්සේලාම වැඩි පිරිසක් සහභාගී වෙන භාවනා වැඩමුළුවක් සැබෑ වශයෙන් අපි මේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා අතරින් අපි කීප නමක් පන්සල් ආශ්‍රිතව පන්සල් භාවිතා කරමින් ශිෂ්‍ය බාලාදීන් හදන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම ආරණ්‍ය වාසික භික්ෂුන් වහන්සේලාත් වැඩි පිරිසක් මේ පිරිස අතර වැඩ ඉන්නවා. ඉතින් මම දකින්නට එදිච්ච අත්දැකීමක් අනුව සඳහන් කරන්නේ විහාරස්ථාන භාවිතා කරමින් ශිෂ්‍ය බාලාදීන් හදාගෙන ඒ කටයුතු කරන භික්ෂුන් වහන්සේලා පිටසක් වශයෙන් අපිට වගේම ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාටත් මෙම නිස්සරණ වනේ පවත්වාගෙන යන මේ භාවනා වැඩමුළුව එහෙම නැත්නම් මේ සිත දමණය කර ගැනීම එහෙම නැත්නම් තවත් කීකින් කියනවා සතිය පිහිටවා ගැනීම ආගමික වැඩමුළුව කාටත් අවශ්‍යතාවයේ තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ විශාල පිටසක් ඒක රාශි වෙලා දවස් 10ක කාල සීමාව තුළ මේ වැඩමුළුවේ යෙදিলা ලොකු හික්මීමක් මානසික වශයෙන් අපිට අවවාද අනුශාසනා උපදෙස් දෙන්නට ඉදිච්ච කම්මඨානචාර්ය ස්වාමීන් වහන්සේ නිතර නිතර දවසේ අනුශාසනාවේදී සඳහන් කරන්නේ කුළු හරකෙක් එහෙම නැත්නම් දියෙන් ගොඩ දැම්ම මාළුවෙක් වාගේ අපේ සිත නිතරම විවිධාකාර අරමුණු වලට යොමු වෙන අවස්ථාවක මේ වගේ වැඩසටහනකින් අපි දැන කියා ගන්නට යෙදෙන සැබෑ වශයෙන්ම අපේ සිත් සතන් බොහෝ වෙලාවට අරමුණක් තුල අරමුණක් ඔස්සේ අරමුණක් ඔස්සේ දුවන්නට ඉඩ නොදී අවශ්‍ය කරන හික්මවීම සඳහා තමන්ගේ හිත තමයි ලොකුම උපකාරකයා හැටියට තබා ගන්නට ඕනේ කියන කාරණේ උන්වහන්සේගේ හැඳින්වීම තුළින් අපිට බොහෝසේ ඉඳන ගැනීමට අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා අපි කවුරුත් භික්ෂුන් වහන්සේලා හැටියට අපි වගේම අපින් එහාට සමාජයටත් අපි ඇසුරු කරන්නන්ටත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මඟට අවශ්‍ය කරන මම්පෙත් හෙලි කර දෙන්නටයි ඒ වගේ මේ සඳහා අවශ්‍ය කරන පාරට ඒ අයට යොමු කරවන්නටයි ඒ නිසා නිස්සරණ වනයේ මේ භාවනා මධ්‍යස්ථානයේට අපි සැබෑ වශයෙන්ම මේ දක්වන්නට සහභාගී වෙන්නට යෙදිච්ච වැඩමුළුව තුලින් ගන්නට යෙදුන උපකාරය එහෙම නැත්නම් සහයෝගය මත විශ්වාස කරනවා අපි හැඟීමක් ඇති කර ගන්නවා අපි ඇසුරු කරන අපේ සියලුම මිනිස්සු වශයෙන් සැලකුවාම අපේ හාමුදුරුවන්ගේ වචනයෙන් සඳහන් කරතොත් සිංහලයක් නෙවෙයි බෞද්ධයක් නෙවෙයි මේ මුස්ලිම් මිනිස්සයක් නෙවෙයි Hindu කාර්යයක් නෙවෙයි ක්‍රිස්තියානි කාර්යයක් නෙවෙයි මිනිස්සු වශයෙන් සැලකුවාම මිනිසුන්ටයි මේ වාගේ අවශ්‍යතාවයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයේ මත රටේ මිනිස්සයා යම් තැනක මානසික දියුණුවක් ඇති කරගෙන තියෙනවා නම් ඒක තමයි රටේ දියුණුවට ලෝකේ දියුණුවට හේතුවක් වෙන්නේ ඉතින් ඒ නිසා ඒ தત્ත්වය උදා කර දෙන්නට අපිටත් ගන්නට පුළුවන් උත්සාහය නිස්සරණ වනයෙන් උපකාර ලබා ගැනීමට යොදවන්නට හැඟීම් ඇති කරගත්තා කියන කාරණියත් මෙහිදී සඳහන් කරමින් මෙතෙක් දවස් දින 10ක තුල අපේ ඒ වගේ මහත්මා සඳහන් කළ අඩුපාඩුකම් තියෙන්න ඇති ඔබ වහන්සේලාගේ පන්සලේ වැඩ ඉන්නවා වගේ නෙවෙයි කියලා. නමුත් අපි කියනවා මම කියනවා පින්වත් මහත්මාණනි අපිට ලොකු මානසික අස්වැසිල්ලක් ලබා ගන්නට ලොකු නිදහසක් මානසිකව ලබා ගන්නට මානසිකව පවණක් නේ කායිකෝපව ලබා ගන්නට ඔබතුමාලා දරන්නට ඉදිච්ච මේ ලොකු උත්සාහය අපි ඊතසිතින්ම බාර අරගන්නට යෙදුනා ඒ වගේම ඒ ඔබතුමාලා බලාපොරොත්තු වුණ සංහිඳියාව අපි එහෙම කිව්වොත් මානසික සහ කායික සංහිඳියාව ඇති කරගන්නට ලබා දුන්න සහයෝගය අපි විශාල උපකාරයක් සාසනික වශයෙන් කරන්නට ඉදිච්ච උපකාරයක් කොට සලකලා බාර ගන්නවා පුණ්‍යානුමෝදනා පූර්වකව ඒ වගේම අවවාද අනුශාසනා දෙමින් දින 10 තුල අපි මේ භාවනාවේ යෙදවීමට කරුණු කාරණා කියා දුන් කම්මන්තා කමට්ටානාචාරි ධම්මජීව ස්වාමින් වහන්සේට වගේම අනිකු සියලුම ස්වාමීන් වහන්සේලාටත් උපකාර කළ දායක දායිකාවන්ටත් පින්වත් හැම දිනාටම උත්තම නිර්වාණ සම්පත්තියෙන් සැනසීම උදා කර ගැනීමට මේ සියලු මහඟු කුසල සම්පත් හේතු වාසනාවත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු ගරු කටයුතු අපේ ලොකු සාමින් වහන්සේලා ප්‍රධාන වැඩම වදාළ අතිපූජනීය මහා සංගරුවනින් අවසර අපේ කර්මාචාර්ය ධම්මජීව ලොකු සාමින් වහන්ස අපේ හේවගේ මහත්මයතුළු කාර්ය මණ්ඩලයේ සදහවත් පින්නතුනි ඒ වගේම උපාසක මහතුරුනි සද පින්නතුනි විශේෂයෙන්ම මගේ පැවිදි ජීවිතයේ දිහා බැලුවාම වසර 30ක පැවිදි ජීවිත කාලෙන් මම මේ වෙන විට වසර 20ක් සමාජයේ මිනිසුන් තුල තිබෙන ගැටලු ලිහන්නට අධිකරණ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙමින් සමත මණ්ඩලයක සභාපතිවරයෙකු වශයෙන් සමාජිකයෙකු වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම පුරා වසර 14ක් ග්‍රාම සේවා වසන් 39කින් යුතු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක බල මණ්ඩලයක ලේකම් ස්වාමින් වහන්සේ හැටියට වැඩ කළා. මේ ශේෂ්ත්‍ර දෙක තුල කටයුතු කිරීමේදී ඇතන් විට මේ ජීවිතය පිළිබඳ ලොකු කලකිරීම ඇතිවෙච්ච අවස්ථා ීමටයි. විහාරස්ථාන 32ක ඒ සාසනික කටයුතු සොයා බැලීම් මේ ආදී ක්‍රියාවලි කරන විට ඇතිවෙච්ච යම් යම් කාරණාදියා බැලුවාම අපි කොහෙටද මේ ගමන් කරේ කියන්නේ ප්‍රශ්නේ අපට ආවා. ඉතින් එක වරක මට මතකයි අපි දායකයොත් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාත් අතර ඇති වෙච්ච ගැටලුවක් ලියන්නට ගිහිල්ලා හරිම අපහසුතාවයටපත් වුණා මමත් අපේ ප්‍රාදේශීය ලේකම්වරයා. අවසාන ලේකම් තුමිය අපිට මට මතක් කළා ලේකම් හාමුදුරනේ බුහාන්සේ මොකක් හරි මේකට කරන්නට කියලා. එක පැත්තකින් දායකයෝ වතුර ටිකකට ගැටෙනවා අනිත් පැත්තෙන් හාමුදුරුව ගැටෙනවා වතුර අඟල් භාගයක වතුර බටය. පස්සේ මා දෙපැත්තටම මතක් කළා මේවා පෙර පින් වලට අපිට ලැබිච්ච දේවල්. ඉතින් මේවා අපි බෙදා හදාගෙන පරිහරණය කරන්න ඕනේ. ගමේ ගෙදරක බත් මුට්ටියේ බත් ටිකක් ඉදුණොත් තමයි ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ කුස පිරෙන්නේ කියන කාරණාව මතක් කරලා දෙපැත්තටම එකී කාරණාවන් ලියා ගන්නට අවශ්‍ය මට කළ හැකි ප්‍රමාණී උපදෙස් ටිකක් ලබා දීලා යම් පමනකට එම ගැටලු යලුව निराකරණය කරන්නට යෙදුණා. එදා මට මතක් වුණා අපි පැවිදි ඉල්ලනකොට අපි ඉල්ලුවේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. පබ්බජ්ජා දේතමම් බන්ති කියලා. අපි මේ අරමුණෙන් මොනතරම් දුරට ගිහිල්ලා තියෙනවද කියන එක එකී කාරණාවන් වලට මුහුණ දුන්නු අපිට හිතන්නට වුණා. ඒ නිසා මා ඒ සියලු කරුණු මුල් කරගෙන පසුගිය වසරේ ඒ සියලු ලේකම් ධූර වලින් ඒ වගේම සභාපති ධූර වලින් ඉවත් වෙලා මේ පැවිද්ද අර්ථවත් කරගන්න වගේම අපට සිව්පසේ සපයන දායකයන්ට නිසිමඟ කියා දෙන්නට ඕනෑ කියලා සියලු කටයුතු අතහැරින්නට ක්‍රියා කළා. ඒ වෙලාවේ මම අපේ බෙලහුල්ලේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන නූරෙලි චන්දවිල ස්වාමීන් වහන්සේන මතක් කළා. මට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා මේ සඳහා යා යුතු ස්ථානයක් මට ලබ මතක් කරන්නට කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ මට මතක් කළා අනුරාධපුර කලත්තෑව ධම්මානුරාධ කියන ආයතනෙ ගෝයින්කා භාවනා මධ්‍යස්ථානයේ ගෝයින්කා තුමන් උගන්වන භාවනා වැඩසටහනක් තියෙන භික්ෂුන් වහන්සේලා සඳහා ඒ සඳහා සහභාගී වෙන්න ඉතින් ওই විදිහට ඒ ස්ථානෙත් ඒ වගේම පහළ කොස්ගම ඒ භාවනා මධ්‍යස්ථානෙත් මම භාවනා වැඩමුළු තුනකට විතර පසුගිය කාලය තුල සම්බන්ධ වුණා. ඉන් අනතුරුව තමයි උන්වහන්සේම මතක් කළා ඊටත් වඩා හොඳ සුදුසු ස්ථානයක් තිබෙනවා මීතිරිගල කියලා. ඒ ආයුධම් පාත්‍රය උන්වහන්සේමයි මට ගෙනල්ලා දුන්නේ ලේකම් හාමුදුරනේ බොහන්සේ මේකට කොහොම හරි සහභාගී වෙන්න කියලා. ඉතින් ලොකු ආසාවක් ඇති වුණා මේ සඳහා සහභාගී වෙන්න. ඉතින් ඒ වෙලාවේදී ඒ අවශ්‍ය දේවල් සම්පූර්ණ කළා. අපි මේ ස්ථානයට ආවයින් පස්සේ මේ ගත වෙච්ච දින 10 තුල අර මා මීට පෙර හදාරපු භාවනා ක්‍රමවේදයේ නොදෙක් නොදකපු පැත්තක් දකින්න පුළුවන්කම ලැබුණා. මොකද අපිට ඒ ස්ථානවලදී අහන්න ලැබුණේ සවස ධර්මදේශනයේදී රෙකෝඩින් ධර්මදේශනාවක්. නමුත් අපට මේ ස්ථානයේදී පසුගිය ධර්මදේශනා නමේම අපේ කර්මාචාර්ය හාමුදුරුවෝ තාම ත්‍රිපිටකයේ තියෙන විවිධ සූත්‍ර ගෙන හැර දක්වමි. ඒ අනුශාසනා සිදු කළා. මම හිතන්නේ මේක ප්‍රායෝගික අනුශාසනාවන් බවට පත් වුණා. මොකද අපිට සමහර වෙලාවට අර ටිකක් වෙලා භාවනා කරන්නට ගියාම නිදිමත ගතියක් ආවත් උන්වහන්සේගේ ධර්මදේශනාවලදී ඒ බඳු තත්වයක් ඇති වුණේ නැහැ. බොහොම ප්‍රකෘති තත්වයෙන් ඉඳගෙන ඒ ඒ ධම් දේශනා ඊටාම මනවින් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබුණා. ඒක නිසා අපි මේ නිස්සරණ වනේ තුල මේ ගත කරපු දින 10 මං හිතන්නේ ජීවිතයේ සුවිශේෂී දින 10ක් බවට පත් වුණා. මගේ වයස අවුරුදු 47ක කාලය තුල තාම වටිනාම දින 10 බවට පත් උනේ මේ දින 10 කියන එක විශේෂම අවිවාදින් යුතුව මතක් කරනවා. මම උත්සාහ කරනවා අපේ කොට්ටාසෙත් එක පිරිවෙන් ආයතනයක් තිබෙන පුංචි හාමුදුරුවරු 25ක් 30ක් තමයි ස්ථානයේ වැඩ ඉන්නේ. වගේ මේ ප්‍රදේශවල තියෙන බොහෝ විහාරස්ථානවල එක ස්වාමින් වහන්සේ නමක් තමයි වැඩ ඉන්නේ. ඉතින් කෙසේ හෝ ඉදිරි කාලය තුලදී ස්වාමින් වහන්සේලා මේ ස්ථානෙට කැඳවාගෙන ඉන්නට උපරිම උත්සාහයක් මම දරනවා. මොකද යා යුතු පැත්ත මේකයි කියන එක අපි හඳුන්වලා දෙන්නට ඕන. අපි මේතේ කාලයක් අපි ආමිෂ පැත්තේ පමනයි දීවේ. දායකයොත් එක්ක පන්සල් පොද පූජා පවත්වමින් ආමිස පැත්තේ විතරයි දීවේ. දැන් මේක නෙවෙයි අපි ආයුතු ගමන කියන එක. මේකට සහභාගී වෙන අපට මතක් වෙන අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ අවබෝධය අපි ඉදිරියේදී අපේ නිස්සරණ වර්ණය ඇසුරු කරගෙන අපේ ප්‍රදේශවල ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් දායක පින්නතුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් සුවශේෂී අත්දැකීම් රාශියක් අපි මේ දින 10 තුල නිස්සරණ වණේ තුල අපි ගත කළා. අපි ලැබුවා. ඒ වගේම මම ගරු කටයුතු අපේ කර්මාචාර්ය හාමුදුරන් වහන්සේ ඉල්ලීමක් කරනවා ස්වාමීනි අපට පුළුවන් නම් ඉදිරි කාලය තුලදී මෙම නිස්සරණ වනේ වනයේ තුල කුටියක් අපිට මාසික විතරවත් වැඩයින්ට භාවනා යෝගී කටයුතු දියුණු කරගන්න සලසලා දෙන්න හැකියාවක් තිබෙනවා නම් එකී අවස්ථාවක් අප වෙත ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මොකද අපි පන්සල් රාජමා විහාරස්ථානයක විහාරාධිකාරී වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ සියල්ල මම අතහැරලා බොහොම දැන් පුංචි ගොඩනැගිල්ලක තමයි ඉන්නේ. ඉතින් මොකද මේ මේ සියල්ල මහා નિરර්ථකාරයන් කියන එක අපි මේ වගේ වැඩමුළු වලට සහභාගී වීම තුළ දැන් අත්විඳෙමින් යනවා. ඒක ඒ निराமிස ප්‍රීතිය අපේ අනෙක් ස්වාමින් වහන්සේලාට ලබා දෙන්න ඕනි. තවත් අපි ලබා ගන්න ඕන කියන අරමුණෙන් තමයි මම මතක් කළේ. ඉතින් මේ කරුණු කීපේ සිහිපත් කළේ. කෘතගුණ සැලකීමක් වශයෙන් නිසා අපට නිවැරදි ලෙස දකින්නට නිසි ඇස පහද ගන්නට මෙම දින 10 ඒ නිස්සරණ වණේ තුල පැවැත් වූ භාවනා පින්කම අපට එහෙම නැත්නම් මේ කුසල කර්මී උපකාරී වුණා කියන වග සිහිපත් කරමින් ඒ සඳහා අපට මේ කමඨහන් සුද්ධ කරමින් අපේ භාවනාව දියුණු කර ගන්නට කටයුතු කරලා දුන්නු අපේ ධම්මජීව ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට පින් පතනවා. ඒ වගේම අපිත් එක්ක එකට වැඩ සිටි අපේ ගෞරව කටයුතු ලොකු හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ පූජනීය මහා සංඝරත්නයටත් පින්පතනවා අපට උපකාර කරපු මේ අපේ හේවගේ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ දාන ආදී පින්කම් වලින් අපට මේ කටයුත්ත කරගෙන යන සහාය දැක්වුවේ දායක පින්නතුන් හැම දිනාටමත් අපි මේ දින 10 තුල රැස් කරගත් කුසල ශක්තිය නිවන් පිණසම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීමෙන් නිමා කරන හැමෝටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. අති ගෞරවනීය කර්මස්ථානාචාර්ය නිසරණ වන මෙහෙයුම් මධ්‍යස්ථානයේ උපදේශක අපේ ධම්මජීව නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම එම කාර්ය මණ්ඩලයේ සියල්ල කටයුතු මෙහෙයවන හේවගේ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සම්බන්ධනාගෙන් අවසරයි. විශේෂයෙන් මෙම භාවනා වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම මගේ ජීවිතයේ විශේෂ සතුටුදායක අවස්ථාවක්. ඇත්තටම මේදී විශාල වශයෙන් මට මානසික සහනය උදා කර ගැනීමට සිතට සතුට උදා කර ගැනීමට හැකි වුණා. ඉතින් අපි භාවනා වැඩසටහන් විවිධ ස්ථානවල පවත්වනවා. එහිදී අර අපේ ස්වාමින් වහන්සේ මතක් කරපු ආකාරයට සතර කමඨහන් මූලික කරගෙන තමයි මෙතෙක් කල් අපි වැඩසටහන් කරගෙන ගියේ. ඉතින් එහිදී මම එක් අවස්ථාවක දැක්කා අපේ අපවත්ීව දාලති පූජනීය රේරුකාණේ චන්දවිමල නායක හඳුරාගේ පොතක තියෙනවා ශාසනය චිරස්ථාය කිරීම ශාසනය පිහිටුවීම නම් සතිපට්ඨානය පිහිටුවීමයි කියලා. ඉතින් මට හිතෙනවා දැනට අපිට හමු වෙලා තියෙන වැදගත්ම ස්ථානය මේ නිස්සරණ වනය කියලා. හේතු උන්වහන්සේ සතිපට්ඨානය මූලික කරගෙන ඒ මොහොතේ සිත පවත්වන ආකාරය දැඩිව අවධානයට ලක් කරා. ඒ වගේම විශේෂයෙන් තමන් ඇතින් සිදු වූ කෙලෙස් යටපත් කරන්න ක්‍රමයක් තිබෙනවා කියන එක සමාජයට විශාල සහනදායි පිළිතුරක් වෙයි. එයින් මිනිසුන්ට ඒ පණිවිඩය තුලින්ම ලොකු සැනසෙල්ලක් උදා කරගන්න ලැබෙයි. ඉතින් ඒ නිසා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා නිවැරදි මග ගමන් කරන භික්ෂු කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉතින් ඒ සඳහා මම සම්බන්ධ වෙලා ඉන්න එක එක ප්‍රදේශවල වල ගිහින් මමත් භාවනා වැඩසටහන් මෙහෙවනවා. ඒ උදවිය මේ ස්ථානයට සම්බන්ධ කිරීමට ඒ වගේම මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලා අවශ්‍ය අවස්ථාවල් වල අපිට වඩමවාගෙන මේ ප්‍රදේශවලට එකතු කරගෙන යන්නට මම කැමැත්තෙන් සිටිනවා. ඉතින් මේ වැඩසටහන ඊටාම නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කළ හැකි එදා එදාම එහි ප්‍රතිඵල අත්විඳිය හැකි පුදුමාකාර ප්‍රතිඵලදායක වැඩසටහනක් බව ඊටාම සතුටෙන් ප්‍රකාශ කරනවා මං අඳුරන තරුණ ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටිනවා ඒ ස්වාමින් වහන්සේලා මේ ස්ථානයට සම්බන්ධ කරන්නට ඒ වගේම ගිහි පින්වතුන් විශාල ප්‍රමාණයක් සිටිනවා ඒ අයත් මේ ස්ථානයට සම්බන්ධ කරන්නට මට අනාගතයේ අවස්ථාව උදා වෙයි. ඉතින් මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා අපේ ධම්මදීව ස්වාමින් වහන්සේ තනි වෙලා නැහැ. අපි අසුරු කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ඉස්සරහට මේකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි. මේ තුලින් මේ නිස්සරණ වනයේ පිළිබඳ ඇත්තටම අපි දැනගෙනවත් හිටියේ නැහැ. ඉතින් පහුගිය දවසක හදිසියේ අපේ සහෝදර ස්වාමින් වහන්සේ කෙනෙක් මාව අර සම්මන්ත්‍රණයට සම්බන්ධ කළා. එහිදී තමයි මේ දවස් 10 භාවනා වැඩසටහන පිළිබඳව දැනගන්න ලැබුණේ. ඉතින් මගේ ජීවිතේ මම අවස්ථා ගණනාවක් භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා තිබෙනවා. නමුත් මෙහි තුලදී ලැබූ ඒ සැනසille ඒ ප්‍රීතිය සන්තෝෂය මට වෙනත් ස්ථානවලදී ලබා ගන්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මම වැඩිපුර වේලාව ගන්නෙ නැහැ. තව ස්වාමින් වහන්සේලාට කතා කරන්න අවස්ථාව ලබා දෙමින්. අපි ස්වාමින් වහන්සේට ලොකු ශක්තියක් වෙමින් තවත් ස්වාමින් වහන්සලා රාසියක් මේ ස්ථානයට යොමු කරන්නට ගිහි පින්වතුන් සිය දහස් ගණනක් සම්බන්ධ කරන්නට මට පුළුවන්කම තියෙනවා මම ඒ කොහොම හරි ඉටු කරනවා කියලා මේ අවස්ථාවේ ඔබ වහන්සේට මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. හාමුදුරුවෝ සිය ගණනක් මම මෙතනට එකතු කරගෙන එනවා. කොහොම හරි උන්වහන්සේලාට මේ මාර්ගය පෙන්වා දෙනවා. අනාගතයේ මේ ශ්‍රී ලංකාව ධර්මයෙන් බබලවන්නට අපිට ශක්තිය තියෙනවා කියන එක මම ඉතාම සතුටින් ඔබ වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වගේම මේදී අපිට ඒ සියලු ආකාරයෙන් අප උපස්ථාන කරලා සියලු කටයුතු ලබා දුන්න ඒ දායකකාරක ආදීන් සෑම දිනාට ඒ වගේම හේවගේ මහත්මයා ප්‍රධාන ඒ සෑම සියලු දිනාට අපි සිද්ධ කරගත්තා වූ මේ සියලු පින් අනුමෝදන් කරනවා ඒ බලයෙන් එතුමන්ලාගේ ඒ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට ඒ උතුම් නිවන් මාර්ගය ගමන් කරගන්නට ශක්තිය ධෛර්යයක් වේවා කියලා සාදුනේ ප්‍රාර්ථනා කරා සාදු සාදු සාදු කවි ආරම්භන තියෙන හොඳ වෙලාවක්. තෙරුවන් සරණයි හැම දිනාටම විශේෂයෙන්ම අපේ කම්මට්ටාන ආචාර්ය උඩී උඩුවිරියගම නායක ස්වාමීන් වහන්සේ වගේම අපේ ධම්මරතන හාමුදුරුවෝ ඇතුළු මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින අනිකුත් ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ හේවගේ මහත්මයා ඇතුළු ඒ ගිහි කාර්ය මණ්ඩලය ඇතුළු හැම දිනාගෙන් අවසරයි. ස්වාමින් වහන්සේ නායක හාමුදුරනි විශේෂයෙන්ම අපේ ලොකු හාමුදුරුවරු බොහෝ කරුණු කාරණා මතක් කරන්නට යෙදුණා. මම වැඩි වේලාවක් ගන්නෙ නැහැ. බොහෝ පිරිසක් ඉන්න නිසා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. මම එක කාරණයක් මතක් කරන්න කැමැතියි. විශේෂයෙන්ම පිට රටක වැඩි කාලයක් ජීවත් වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවෙන් අපිට පෙන්වලා දීලා තියෙන්නේ සබ්බපාපස්සා කරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපණං හේතම් බුද්ධාන ශාසනං කියන බුද්ධ වචනේ මේක අපි හැම කෙනෙක්ම දන්නවා සියලු පව් නොකිරීම, කුසල් දහම් වැඩිම, තමන්ගේ සිත සංවර්ධනය කර ගැනීම. මේක තමයි සියලුම බුදුරුන්ගේ එකම බුද්ධ වචනේ. ඉතින් සමහර වෙලාවට මේ බුද්ධ වචනය විශේෂයෙන්ම අපට අමතක වෙච්ච ස්වභාවයක් තමයි මේ කාලේ අපිට දකින්නට තියෙන්නේ. මම විශේෂයෙන් මේ කාරණය සඳහන් කරන්නේ මේ ස්ථානයේ අද අපිට දකින්න පුළුවන් තරුණ ස්වාමින් වහන්සේ වැඩි පිරිසක් මම හිතන්නේ 75ක් විතරම ඉන්නේ අපේ තරුණ භද්‍ර යවුණේ ඉන්න ස්වාමින් වහන්සේ. ඒ වගේ මේ ආරණ්‍ය සේනාසනයේත් මම දැක්කා බොහෝ තරුණ ස්වාමින් වහන්සේ ඒවත් පිළිවෙත් තුරමින් කටයුතු කරනවා ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්නට. ඒක ලොකු දෙයක්. නමුත් එක කාරණයක් තමයි මේ තරුණ ජවය, තරුණ මදය කියන එක අපි ආධ්‍යාත්මික පැත්තට යොමු කළොත් එයින් ආධ්‍යාත්මික වූ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ වගේම වෙනත් ආකාරයේ දෙසකට යොමු කළොත් එයින් බොහෝ ප්‍රශ්න ගැටලු සමාජයේ ඇති වෙන්නට පුළුවන්. ඉතින් ජාත්‍යන්තර වශයෙන් අපි පිට රටක ජීවත් වෙනකොට මේ ලංකාවේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආදී තරුණ තරුණ සංඝයා වහන්සේ ජීවත් වන අධ්‍යාපන ස්ථාන ඒ වගේම අනෙකුත් ආයතන ඒ වගේම නොඑක් සංවිධාන විශේෂයෙන්ම මේ තරුණ ස්වාමින් වහන්සේ මුල් කරගෙන කරන කියන යම් යම් දේවල් සමහර විට ඒවා සාධාරණ වෙන්නට පුළුවන්. නමුත් අපේ මේ භික්ෂු ජීවිතය, තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ චරිතය, තමන් කවුද කියන එක අමතක කරලා කරන කියන ඒ තමන්ගේ තරුණ මදය නිසා ඒ භික්ෂු කාර්යභාරය අමතක කරලා කරන කියන දේවල් නිසා ජාත්‍යන්තර වශයෙන් බොහෝ අවස්ථාවල් වල අපි බොහෝ අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මොකද පිටරට මිනිස්සු විශේෂයෙන්ම උගත් පිරිස මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවනවා. ඒගොල්ලෝ බොහෝ බුද්ධිමත්. මේ විශේෂයෙන්ම අන්තර්ජාලය බොහෝ ශක්තිමත් ලෝකේ ඕනම තැනක ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය අහන්න, දකින්න, කියන්න, කියවන්න දැන් අවස්ථාව උදා වෙලා එතකොට ලෝකේ පුරාම මේ ලංකාව කියන එක ඕල්කට් තුමා මේ ලංකාවට ඇවිල්ලා මේ මේ දහම් පාසල් ආදිය ස්ථාපනය කරලා ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඒ කාලේ ඒ මහා සංඝරත්නය සමග වෙලා ආරම්භ කරා. ඉතින් එතුමා ඇමරිකන් ජාතිකයෙක්. ඒ අවස්ථා ආදී දේවල් එක ඉතිහාසයේ පිළිබඳව බලනකොට ලංකාවට ලොකු තැනක් තියෙනවා සුපිරිසිදු තේරවාදී බුදුදහම මේ ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ නික්ලේශී ධර්මය තාමත් මේ ලංකාදීපේ තියෙනවා කියන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕන විශේෂයෙන් මේ තරුණ සංඝයා වහන්සේ ස්වාමින් වහන්සේලා ඒ තමන්ගේ තමන්ට උදා වෙලා තිබෙන ඒ තියෙන විශේෂයෙන් අපි කියනවා responsibilities ඒ තමන්ගේ වගකීම අවබෝධ කරගන්නට ඕන. ලෝකයට මේ ධර්මය හරියාකාරයෙන් දෙන්නට ඕන. විශේෂයෙන්ම නායක සාමින් වහන්සේ මේ කරගෙන යන වැඩපිළිවෙල mindfulness mindfulness සතිය කියන එක තමයි ලෝකේ ජනප්‍රියම වචනේ දැන්. ඒක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. සතිය කියන එක ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් බොහෝ ඒ බටහිර රටවල් වල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගිහි ඇත්තෝ මේ ධර්මීය ප්‍රකාශ මේ ප්‍රචාරය කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ කිසිම ආගම් ભેදයකින්, ಜಾති ભેදයකින්, ඒ ප්‍රාදේශීය වශයෙන් වෙනසක් නැතුව බෙදලා දෙන්න පුළුවන්කම ශක්තිය උදා කරගන්නව නම් ඒ අවබෝධය ඇති කරගන්නව නම් මේ තරුණ හාමුදුරුවන්ට ලොකු වැඩක් කරන්න පුළුවන්. පළමුවෙන්ම තමන්ගේ ඒ පන්සල් පිරිවෙන් ඒ වගේම විශේෂයෙන්ම මේ සති වැඩසටහන විශ්වවිද්‍යාල වලටත් හඳුන්වලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. පිරිවෙන් වලට විශේෂයෙන්ම තරුණ සංඝයා වහන්සේ සූදානම් කිරීමක් වශයෙන් පිරිවෙන් ඔය විශේෂයෙන්ම O level A level පිරිවෙන් වල ඒ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඒ පන්තිවල ඒ වගේම විශ්වවිද්‍යාලවල ඒ ස්වාමීන් වහන්සේලා තමයි අනාගතයේ සමාජයට යන්නේ. ඉතින් ඒ ඇත්තන්ට හරි මාර්ගය අපි පෙන්වලා දුන්නොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධයන්ට විතරක් නෙමෙයි. මුළු ලෝක සත්වයාටම දේශනා කරපු දෙයක්. එතකොට සතිය කියන එක අපිට මුළු ලෝකයටම දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා තරුණ ආවේග මේ ආධ්‍යාත්මික පැත්තට යොමු කරගෙන තමන්ගේ ශාන්තිය ඒ වගේම අවබෝධය ඇති කරගන්න ගමන් තමන්ට උදව් උපකාර කරන ඒ දායක පක්ෂය ඒ ඇත්තන්ට ඒ නිර්වාණ අවබෝධය ලබා දෙන ගමන තමන්ගේ රටටත් ඒ වගේම මේ ලෝක සත්වයාටම ඒ ධර්මයේ බෙදා හදා දෙන්නට මේ මේ භද්‍ර යවුවනේ වැඩ කරන වැඩ සිටින මේ ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්යය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ ඒ කාර්යභාරය ආරම්භ කරේ තරුණ කාලේ. එතකොට අපිටත් ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අපේ ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අපි ආශිර්වාද කරනවා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට යම්කිසි වෙනසක් අලුත් වෙනසක් මේ රටෙත් ලෝකෙත් ඇති කරන්නට උන්වහන්සේටත් ඒ වගේම උන්වහන්සේ පසුපස ඉන්න හැම දිනාටම සියලු ශක්තිය ධෛර්යය උදා වේවා අපි හැම දිනාම එකතු වෙලා අද දිනේ මේ දවස් 10 පුරාම සිදු කරගන්නට යෙදුන මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලෙන් අත්පත් කරගන්නට යෙදුණු ඒ උතුම් පුණ්‍ය ශක්තිය මේ වැඩපිළිවෙලට උදව් උපකාර කරපු ඒ වගේම ඒ අවශ්‍ය ආවාද අනුශාසනා සපයා දීපු මහා සංඝරත්නයටත් විශේෂයෙන්ම අපේ කම්මට්ටානාචාර්ය උඩීරිය ගම නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේ මණිකුත් මහා සංඝරත්නයටත් ඒ වගේ මේ කටයුතු වලට සහයෝගය දෙන්න ගිහි පක්ෂයේ හැම දිනාටම අපි හැම දිනා බලාපොරොත්තු වන ආකාරයට මේ දුක් නිමා කරලා අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවීමම අත්පත් කරගන්නට හේතු වාසනා වේවා ශක්තිය ධෛර්යය උදා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි දුර්ලභව සම්පූර්ණ සංසේව සත්පුරුෂ සංසේවය දුර්ලභ කාරණයක් ඇටියටයි ලෝතර සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්පුරුෂයාගේ අසුර තුලින් තමයි කල්යාණ මිත්‍රාගේ අසුර තුලින් තමයි සම්බුද්ධ සාසනය එදා පටන් අද දක්වාම නිර්මලව පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එදා ජීවමාන ලෝතර මහග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කළේ මේ සම්බුද්ධ ශාසනය හාත්පසින්ම කල්යාණ මිත්‍රයා තුලයි පවතින්නේ කියන එක. හේ අනුව කල්පනා කරලා බලනකොට අද කාලේ හැටියට සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න සම්බුද්ධ ශාසනය පැවිදි වෙන ස්වාමීන් වහන්සේලාට නියම මාර්ගය පෙන්වන කර දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ලැබෙනවා නම් ඉන්නවා නම් බොහෝම කලාතුරකින් බොහෝම දුර්ලභව තමයි ලැබෙන්නේ. ඉතින් ඒ දුර්ලභ ගණේ ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කරම් කම්මඨාන ආචාර්ය එමාහිම් පරණ වහන්සේ හදාපට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි බොහෝ කාලයක් මේ සාසනේ කටයුතු කරගෙන යනවා. ඉතින් නම් අපේ හරි මාර්ගයේ පෙන්වුම් කරන්න කෙනෙක් නැති නිසා බොහෝම අපහසුතාවකට පත් වෙනවත් ඕනතර තිබුණා. ඉතින් ඒ අවස්ථාවල තමයි මේ වාගේ තැනක් තියෙනවා කියලා වරින් වර හේනාන ස්වාමීන් වහන්සේලාත් ඒ වාගේ අපේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා කීම නමක් මෙහෙ නැවතිලා මන භාවනා කරගෙන යනවා. ඒ ස්වාමීන් වහන්සේලාට වරින් වර මේ වැඩසටහනකට සහභාගීලා ඒ බණ ඒ සතිය වඩන පිළිවෙල පිළිබඳව ධර්මයක් ඇති කරගන්නට ගලා නොයෙක් අවස්ථාවල සඳහන් කළා. නවත් එන්න අපහතාවෙන් ඇතිවන නිසා මේ අවස්ථාවේ කොසේ හෝ වෙන්නට වන එක අධිෂ්ඨානය ඇති කරගෙන ස්ථානියාගෙන් පසුව තමයි මේ භාවනා වැඩපිළිවෙලේ උත්තරීතර භාවය, ශ්‍රේෂ්ඨ භාවය, උතුම් භාවය අපිට වටහා ගන්න ලැබුණේ. ඉතින් බොහෝ අවස්ථාවලදීත් අපට නොයෙක් අපේම මුලින් හිටපු ස්ථාන කර්මස්ථාන ආචාර්යවරු කැවිලා කරපු කරදර නිසා දාපු නීති නිසා භාවනා කිරීම එපාවට එපා වෙලා හිටපු කෙනෙක්. නමුත් ඒ නිසා මේ අවස්ථාවට සහභාගීව බලන්නට ඕනේ කියලා තමයි මෙවැනි තියාගෙන පස්සේ මුළු ජීවිතේම මේ දින 10 තුල තරම් සතුටින් නිතුම කාලයක් නැහැ කියන්න පුළුවන් තරම් හොඳින් සතුටින් මේ දින 10 තුල මේ කටයුතු නිම වේලාවලට නියමානුකූලව කටයුතු කරගෙන ගියා ඒ වගේ මේට අදාළ වෙන සුදුසු ආකාරයෙන් ධර්ම දේශනා තුළින් අපේ සිත් සත්‍යමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒවත් තුළින් අපේ ජීවිත අලුත් මාර්ගයට යොමු වුණා. ඉතින් ඒ නිසා මේ ධර්ම සත්‍යයත් ඉතින් සම්බුද්ධ සාසනය ආරක්ෂා වෙන්නේ ස්වාමීන් වහන්සේලා නිවැරදිව නිර්වල ධර්මාන්තරම් ප්‍රතිපatti පුරණ වික්තුන් වහන්සේලා පිරිසක් හිටියොත් තමයි සම්බුද්ධ සාසනය ඉදිරියට පවතින්නේ වෙන්නේ විහාර විහාර ගොඩනැගිලි තුලින් නෙමේ වික්තන්හාතය තුලින් පමණයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. නියය නියම ධර්ම මාර්ගය අනුගමනය කරන වික්තන්හාතලා සාතය නැති වුණොත් එදාට සාතය නැති වෙලා යනවා. ඉතින් නියම වික්තන්හාතලාට මාර්ගය පෙන්වන්නද අද බොහෝම කලාතුරකින් සත්පුරුෂ කල්යාණ මිත්‍ර කෙනෙක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් හැටියට ගරු පූජනීය ස්වාමීන් වහන්සේ අද අප ලැබිලා තියෙන උන්වහන්සේ කිසිම නීතිරීති ආදී කිසිම දෙයක් නැති පැමිණෙන ස්වාමීන් වහන්සේලා සියලු පහසුකම් සැලසීමේ ඉතාම සුවසේ තම තමන්ට කැමති පරිද්දේ සතුටෙන් ඒ සුවසේ තමන්ගේ චින්ත භාවනා සති භාවනා වඩාගෙන යන්න සියලු පහසුකම් සැලසලා තියෙනවා. ඉතින් ඒක බොහෝම වැදගත් කාරණයක්. ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් ඒ විදිහට විශාල පිරිසක් ඇවිල්ලා ඒ කටුව සම්පූර්ණ කරගන්න යෙදුණා. ඉතින් ඒ තුළින් මමත් විශාල ධර්ම අවබෝධයක් ධර්ම සත්‍යයක් මගේ ජීවිතයටත් එකතු කරගන්න ලැබුණා. ඉතින් ඒ තුළින් ලැබුණ ධර්ම සත්‍යයත් කුසල සත්‍යයත් පුණ්‍ය සත්‍යයත් අපට වෙන හේ සඳහා ප්‍රතිඋපකාර කිරීම දෙයක් නැත්තේ නෑ. ඒ සියලුම ආනිසංස ගරු පූජනීය මහින්පාණන් වහන්සේට අපට මේ ධම්ම මඟ සුගති මඟ නිවන් මඟ පහදා දෙන මේ ස්වාමීන් වහන්සේට මේ ධර්ම සත්‍ය සත්‍යයක් බවට පත් වෙලා තවත් තවත් අසරණ වෙලා ඉන්න අනාථ බවට පත් වෙලා ඉන්න දුකට වැටිලා ඉන්න ධර්මයෙන් අසරණ වෙලා ඉන්න සියලු ජනතා භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු ජනතාවට මේ දහම් මාර්ග සුගති මාර්ග නිවන් මාර්ග පහදා දෙන්න සත්‍ය බලය වාසනා ඥානය නුවණ අවබෝධය ලැබේවා දීර්ඝාත්‍රිය සම්පල ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා මේ ධර්ම සත්‍යම පාරමී කුසල් බවට පත් වීම ආයින් පවන්න වහන්සේට ප්‍රාර්ථනා කරන්න උතුම් බෝධිඥාන නිවන් සලබන්න හේතු වේවා. ඒ වගේම කාර්ය මල්ලයටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාත් සහභාගී සියලුම ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලාටත් මේ ධර්මාන් ධර්ම ප්‍රතිමත් පුරාගෙන ධර්ම මාර්ගය අනුගමනය කළ පැතුම පැතුම බෝධිඥානෙන් නිවන් සුව පිණිස මේ ආනිසංස හේතු වේවා. කාර්ය මල්ලයටත් ඒ වගේම දස දිසාංග වින සිව්පදයන් උපස්ථාන කරන සියලුම දෙනාටත් මේ ආනිසංස ඒ සෑම ත්‍රිදනාටවත් මෙලව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිසත් පරලොව වශයෙන් සුගතිය පිණිසත් කෙලවරේ සෑම ත්‍රිදනාටම සාන්ති ලක්ෂණ ලෝකෝත්තර නිවන් සුව පිණිස මේ ආනිසංස හේතු වාසනා වේවා සාදු සාදු සාදු ගෞරවනීය කම්මඨානාචාර්ය ධම්මජීව ස්වාමින් වහන්සේගෙන අවසරයි අනිකුත් සියලුම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඇතුළු සෙසු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ මොහොතේ බොහොම කෙටියෙන් වචනයක් ඕ ප්‍රකාශ කරන්න ඕන කියලා මට අදහසක් ඇති වුණා ප්‍රකාශ නොකර ගියොත් මම විශාල අඩුවක් කළා කියලා මට දැනුණා වැඩි වෙලාවක් ගන්න නැතුව කෙටි වචනයක් ප්‍රකාශ කරනවා කියලා අදහස් කරගත්තා සාසනස් ආයු විනයෝ කියන දහම් පාඨය බුදු වදන අනුගත් කල මේ නිස්සන්න වන සෙනසුනට ප්‍රවේශ වුණු අවස්ථාවේ සිට මේ මොහොත දක්වාම මේ දින 10 තුල අතීත ආවර්ජනය කළ බැලුවොත් ඇත්තෙන් මේ අතීත ආවර්ජනය කරන නායක ස්වාමින් වහන්සේ සැනසෙන්නට පුළුවන්. ඒ තරම් විනයක් ගෞරවය ඒ වගේම ඔබ වහන්සේගේ අධ්‍යාපන මූලධර්මවල සිග්මන් ෆ්‍රොයිඩ් කියන විදියට හේවගේ මහත්මයා ඔබතුමාට අතීතේ මතක් වෙන්නට ඕන ඇති ප්‍රජානන ආවේදන මනෝචාලක කියන මේ සුවිශේෂ අභිමතාර්ථ යටතේ දැනීම කුසලතා ආකල්ප යටතේ අපි පාඩම් සැලසුම් සකස් කරනකොට ඒ දැනීම කුසලතා ආකල්ප මත පාඩමක් ගොඩනගාගන්නේ කොහොමද කියන එක අපි එදා ගුරුවරු හැටියට सिद्ध කළා. ඇත්තෙන්ම අපේ ස්වාමීන් වහන්සේ මේ දැනීම කුසලතා ආකල්ප මනාලෙස ප්‍රගුණ කරපු විද්වත් ඊටාම කතිකත්වයක් තියෙන චතුර හැකියාවක් තියෙන විවත් බවක් තියෙන උත්තම ගණේ දේශකයාණන් වහන්සේ නමක්. ඒ වගේම ප්‍රායෝගිකව මේ දැනීම කුසලතාව විතරක් නෙවෙයි ආකල්පමේ වෙනසක් ඇති කරලා තියෙනවා. මේ දැනීම තිබුණට මදි, දහම් දැනීම මදි, මේක අහලා ඉගෙන ගත්තට මදි, මේක ප්‍රායෝගිකව ජීවිතයට ඒක රාශි කරගන්නේ කොහොමද? ආනාපාන සති භාවනාව ඒ වගේම මේක වඩන සැහැල්ලුම ක්‍රමවේදය, සරලම ක්‍රමවේදය ඊටාම පැහැදිලි ලෙස විස්තර කරලා දෙනවා. ඒ වගේම ඒක මනාලෙස අවබෝධය ඇති වෙනවා. ඒ නිසා අවබෝධ ඥාණය මමත් අපේ සොරගුණේ අපේ ලේකම් ස්වාමීන් වහන්සේ මතක් කර විදියට පැවිදුණු දවසේ සිටත් ඊට ඉහතත් පුදු උදුම විදියට මේ භාවනාව පිළිබඳ ධර්මයේ පිළිබඳව හොය හොයම ගියා. ඇත්තෙම අද තමයි මට දැනුනේ මේ දින 10 තුල මේ හුස්ම රැල්ල පිළිබඳව පුදුමාකාර ජීවිතයට සම්බන්ධ කරගෙන මේ මෙනෙහි කිරීම චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම මෙනෙහි කිරීමේ කුසල් ඇති වෙන බව අපේ ධම්මජීව ස්වාමින් වහන්සේ අපට මනා ලෙස අවබෝධ කර දුන්නා. එනිසා නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මෙලවට පතිත වෙලා තියෙන්නේ මේ ධම්ම ජීව කියන නාමය මට දැනෙන්නේ ධර්මයට ජීවයක් දෙන්නටමයි. ඒක කිසිම වෙනසක් නැහැ. එනිසා ගෞරවනීය පඬිතු ස්වාමින් වහන්සේ මම 82 අවුරුද්දේ කෑගල්ලේ ඉඳලා වාර්ෂිකව ගල්දු ආරණ්‍යට මගේ මුත්තා හැමදාම දානයක් අරගෙන එන වෙලාවක මමත් පොඩි ළමෙක් හැටියට ඒ දාණයට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධුණු වෙලාවේ උනාසේගේ සංඝාවාසයට අපේ සීළු දෙනාම සුදුවත ඇඳගෙන දැහැත් වට්ටියක් අරගෙන හවස gediya ගැහුවට පස්සේ පහට පහයි කාලට විතර වටේට අඩ කවයට හැමෝම දැහැත් වට්ටිය 100 තියාගෙන අනිත් අය සුද ඇඳගෙන වන්දනා කරගෙන ඉන්නවා. කඩවැද්දු ජිනවංශ ස්වාමීන් වහන්සේ එදා ආවතේව කළේ ඇකිරිය සද්දා සුමන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මතක් කරා නායක ස්වාමීන් වහන්සේ කෑගල්ලේ මහත්මයා ඇවිල්ලා කියලා. හොඳයි කියලා ඇවිල්ලා වාඩි වෙලා අපෙන් අහන අපේ සීයාගෙන් මටත් අත දික් කරලා අහන ළමයේ මම ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න කිව්වා. මේ ඇත්ත මේ කොහෙද යන්නේ කියලා ඇහුවා. ඒ වෙලාව අපේ මුත්තයි අපි සියලු දෙනාම මූණට මූණ බලාගත්තා. එපාර සාදුකාරයක් දෙන්න කියලා කියනවා. කොහේවත් නෙමේ මහත්මයා කොහේවත් නෙමේ දරුවෝ මේ යන්නේ එකම මගක එකම පෙළහරක ධර්මයට ජීවය කවමින් අමා මහ නිවන් දකින්න කිව්වා. එහෙමනම් මේ කරන ලද සත්ක්‍රියාවේ ආනුභාවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලුම දෝසාන්ධකාර දුර වෙලා නිදුක් නිරෝගී භාවය සැලසේවා දීර්ඝායු සැලසේවා තව තවත් চিරාත් කාලයක් ධර්ම ඥානයේ මනාලෙස සියලු දෙනාටම පෙන්වමින් අවබෝධ කර දෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අමා මහ නිවන් සුවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙහෙමත් අදහසක් ඇති වුණාමට කියන්නට සිය දහසක් සක්වල බල පතුරන බුද්ධ රත්නයේ ගුණ බල ශක්තිය අපනාහිමි වෙත ලං වේවා සිය දහසක් සක්වල බල පතුරන ධම්මරත්නයේ ගුණබල ශක්තිය අප නාහිමි වෙත ලංවේවා සියදාසක් සක්වල බල පතුරන සංගරත්නයේ ගුණබල ශක්තිය අප නාහිමි වෙත ලංවේවා සියදාසක් සක්වල බල පතුරන ත්‍රිවිධ රත්නයේ ගුණබල ශක්තිය අප නාහිමි වෙත ලංවේවා සාදු සාදු සාදු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඇත්තටම මා භාවනාට සටහන සම්බන්ධන හපුතලේ ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානය පිළිබඳව දැනුමක් තිබ්බේ නැහැ. අපට අපේ හිටපු ලේකාධිකාරී හාමුදුර සොරුගුණේ පඤ්ඤාවාස ලොකු හාමුදුරන් වහන්සේ පහුගිය දවසක මතක් කළා පොඩි හාමුදුරන් වහන්සේ භාවනා වැඩසටහනක් තියෙනවා. අපි වැඩම කරමුද කියලා. මම එකපයින් මහා කිව්ව අපිත් ස්ථානවල කටයුතු සිද්ධ කරලා හිම්බත් වෙලා මානසික යම් යම් ගැටලු වලට මුහුණ පාලා ඉන්න අතරතුරේදී සියලු වැඩ කටයුතු පසෙකලා මේ කටයුත්තට එන්න ඉදිරිපත් වුණා. ජීවිතේට පුදුම සතුටක්. අපි උදාහරණයකින් කිව්වොත් ජීවිතයේ අර්ථය නොදැන ඇඹුල් අඹ කට උල් කර කර දිව උල් කර කර වළඳවල දයින් අපට ජීවිතයේ රසය දැනෙන්නේ මී අඹ ගෙඩියක් දුන්නා වගේ ජීවිතයට පුදුම රසයක් මේ තුලින් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණා ජීවිතයට පුදුම ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණා අපි පැවිදි ජීවිතයටපත් වෙලා සාසනික වශයෙන් ඒ බාහිර කටයුතු සිද්ධ කරගෙන හිටියා ආධ්‍යාත්මික පැත්ත අපිට පුළු පුළුවන් විදිහට ගුණ කරගෙන හිටියා. හැබැයි මේ තරම් ජීවිතයේ දැක්මක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණේ සතිමත් වීම නිසා ජීවිතයේ මේ තරම් දැක්මක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණේ මේ දින 10 තුල මේ වැඩසටහනට සම්බන්ධ වීම තුලින්. හරියට අපේ සිත මේ කැරකෙන ෆෑන් පෙත් වගේ ඔහේ කැරක් කැරක තිබ්බා. නමුත් දැනුත් කැරකෙනවා. මීට කලිමුත් කැරකුණා කැරකෙන දිශාව අපට හොයාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම පංච නීවරණ වලින් යුක්ත වෙලා අපේ සිත එහාට මෙහාට කැරකි කැරක තියෙනවා. හැබැයි සතිමත් භාවය නිසා අපට පුළුවන් කමක් ලැබුණා අපේ සිත කොයි පැත්තටද කැරකෙන්නේ කියන කාරණාව අපට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒක වේගෙන්ද, හිමින්ද කියන කාරණාව ගැටලුවක් නැහැ. සතිමත් භාවය නිසා ඒ අපට මනාව හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඒක ජීවිතයට පුදුම අර්ථයක් ගෙනල්ලා දුන්නා. ජීවිතයට පුදුම දැක්මක් අපට ගෙනල්ලා දුන්නා. ඒ නිසා හරියට මේ බල්බ් එක දැන් ඕෆ් කරලා නිවලා තියෙන්නේ රෑ වෙනකොට අපි ස්විච් එක ඔන් කරන ආලෝකය දල්වා ගන්න ඒ විදිහට අන්ධකාරයේ අතපොත ගන්න අපට ඒ ස්විච් දාලා ආලෝකය ලබා දුන්නා වගේ ජීවිතේට පුදුම ආලෝකයක් ලං කරගන්න පුළුවන්කමක් ලැබුණා මේ වැඩසටහනට සම්බන්ධ වීම තුලින්. ඒ නිසා සතිමත් භාවය අපේ ජීවිතයට මොනතරම් වටිනවාද කියන කාරණාව අපට දැනගන්න ලැබුණේ ඇත්තටම මේ දවස් 10 තුල සතිමත්ව ගත කිරීමෙන් තමයි. ඒ අපි කරගෙන ආපු කටයුතුත් එක්ක මේ කටයුතු මේ සතිමත් භාවය ඇති කරගන්න කොච්චර අපහසුද කියන කාරණාවත් අපට තේරුණා හරියට අර ගුණාකර බැඳ මිනිගෙඩිය වගේ නිතර හිත හෙල්ලෙනවා. ඒ හෙල්ලෙන හිත එදත් හෙල්ලුණා අදත් හෙල්ලෙනවා. නමුත් හෙල්ලෙන වාරයක් පාස අපට මේ හිත හෙල්ලෙන්නේ කොහොමද කියන කාරණාව මේ තුලින් දැනගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා ඒ දැනුම, ඒ අර්ථය ජීවිතේට නව දැක්ම ඒ පහදලා දුන්න නායක හම්දුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. අපි පහල කරගත්ත පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් නායක හම්දුරන් වහන්සේට පැතූ බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේ විදියට සංවිධානය කරන්න අපි ස්වාමින් වහන්සේලා කිහිප නමක් කතා කරා වැඩසටහන අවසානයේ බොහොම ලස්සනට මේ වැඩසටහන සංවිධානය කළ තිබ්බා. ඒ වගේ මහත්තයා මතක් කළ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න කියලා කිසිම අඩුපාඩුවක් නැතුව බොහොම ලස්සනට මේ වැඩසටහන ගුණ කරලා තිබ්බා. ඒ නිසා ඒක අපට හිතට පුදුම සතුටක්. මේ වැඩසටහන ගුණ කරන්නට ස්ථානයේ වැඩ වාසය කරන අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා මහා කැපකිරීමක් සිද්ධ කළා වගේ අපට අහන්න ලැබුණා. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලාටත් අපි මේ පහල කරගන්න දුර අනන්ත පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත ලැබේවා. පැතූ බෝධියකින් නිවනී සනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ වගේ මහත්මයාත් මේ දර්ශනීය දැකලා මේ කටයුත්ත සිද්ධ කරලා සිත බොහොම සතුටින් තියාගෙන ඉන්නේ පිපිච්ච මලක් වගේ. හැබැයි මූණ දැක්කම මිරිකපු තක්කාලි ගෙඩියක් වගේ. බොහොම වෙහෙස මහන්සි වෙලා කායික අපහසුතාවය අපට හොඳට දැනෙනවා මේ ස්වාමින් වහන්සේලාට පහසුකම් සලසන්න මොනතරම් කැපකිරීමක් සිද්ධ කරාද කියන කාරණාව ඒ තුලින් අපට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන නිසා ඒ වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණු හේවගේ මහත්මයාටත් ඒ කාර්ය මණ්ඩලයටත් හැමදිනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා තව තවත් මෙවන් කටයුතු සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සෑම දිනාට මේ පුණ්‍ය ශක්තිය නිවන් පිණසම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සාදු සාදු අවසරයි සවනාස් කවියක් කියන්න. තුන් ලෝකයම සනසූදම් රසය තුලින් බුදු පාමොක් ඇතුළු මහා සංඝ සුපිලි වලින් පිළිගෙන හදවතේ බැති මල් කැකුළු වලින් සිරිපා පුදන්නෙමි කරුණා බරව හදින් මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රදාන කොට ඇති මහා සංඝ රත්නයේ වගේම අපට මේ මාර්ගය පෙන්වා දුන් සත්පුරුෂ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්ද අවසරයි ඊ타ත්ම කෙටියෙන් පුණ්‍යන් මෝදනාවක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා සත්‍යයකට මාර්ගඵල නිවන් අවබෝධ කරන්න නම් කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕන සත්පුරුෂ සංසේවෝ සද්ධම්මං සවණං යෝනිසෝ මනසිකාරං ධර්මානුධර්ම ප්‍රතිපදා මෙන්න මේ හතරම මේ දින 10 තුල නොඅඩුව සම්පූර්ණ වුණා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට අපේ ස්වාමින් වහන්සේ මහත් වීරියක් කැපවීමක් අපි වෙනුවෙන් අනුකම්පාවක් කරලා පුදුම විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දීපු ධර්මය බුද්ධ ශ්‍රාවකයෙකු හැටියට මේ මහා සංඝ රත්නයට දෙන්නේ කොහොමද දිය යුතු කොහොමද කියලා අවබෝධ කරගෙන ඒක ඇඟ මස් ලේ ඇට නහර පුරාවටම වදින විදිහට උන්වහන්සේ අපට ලබා දුන්නා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දුක්ඛ සත්‍ය පිළිසිඳ දැන ගැනීම, සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම, නිවනට පැමිණීම, මාර්ග සත්‍ය මේ බඹ යප්පමණ ශරීරය තුල තිබෙනවා කියන එක කොහොමද වටහාගන්නේ තමා තුලින් අත්දකින්නේ කියන එක මේ දින 10 තුලින් ඕනෑම ප්‍රඥාව තියෙන සත්පුරුෂයෙකුට වටහා ගන්න පුළුවන් විදිහේ වැඩසටහනක් සිද්ධ වුණා කියන එක කිසියම් අවවාදයකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ ශක්තිය ලැබුණේ ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. අද දවසේ පටන් මේ දක්වාම සත්පුරුෂ මහා සංඝ රත්නයේ වැඩ ඉන්න නිසායි. ඒ කල්යාණ මිත්‍රයන්ට දිවි පුදා අපි වන්දනා කරන්න ඕන, নমස්කාර කරන්න ඕන. බුද්ධ ශාසනයේ පැවිදි වුණාටම මේ ටික ලැබෙන්නේ නැහැ. මාත් අවුරුදු 5ක් වෙනවා පැවිදි වෙලා. නමුත් නොයේක් විතර්ක අතර තමයි ජීවිතේ පැවතුනේ. භාවනා කලාට භාවනායෝ භාවනා දෙන කර්මස්ථානචාරී තුමන්ලා ඒ වගේම ස්වාමින් වහන්සේලා ගිහි ජීවිතේ බව ඇතුළු කරලා තිබෙනවා. මග පෙන්වීම ටිකක් සාර්ථකව පෙන්වාට අවසානය දක්වා දැක ගන්න නුවණට වටහා ගන්න පුළුවන් විදිහට ඒක දැනෙන විදිහට දෙන්න එක්කෝ කමඨාම විමස ගන්න අපේ අඩුපාඩුවක් එහෙම නැත්නම් ධර්මයෙන් දෙන්න ඒ ස්වාමීන් වහන්සේලා යම් මට්ටමකට සිතන පිළිවෙලේ අඩුපාඩුවක් හෝ තිබෙනවා. නමුත් ඒ සියල්ලම මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ තුල නැහැ. අපි අහන්න බැරි නම් උන්වහන්සේක අපට වැටහෙන විදිහට අවබෝධ කරලා දෙනවා. ඒ කාරණා කරුණු කාරණා ටික නොඅඩුව ලැබුණ මේ මහා සංඝරත්නයට අපි මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අපිට යන්න ඕන ගමන තමයි නිවන් නිවන් අවබෝධය. එතෙන්ට යන්නේ කොහොමද? තමන්ගේ පැවිදි ජීවිතයේ රස විඳින්නේ කොහොමද? පැවිද්ද පැවිද්ද කියන එක රස විඳින්නේ කොහොමද? ඒ පැවිද්දේ සතුටෙන් ජීවිතේ පවත්වා ගන්නේ කොහොමද කියන එක මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ කරුණු කාරණාවන් දීර්ඝව ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයකට පැමිණීම ඊ타ත්ම වටින වචන වලින් කියන්න බැරි කාරණයක් ස්වාමින් වහන්සේ මෙලොවට බිහි කළ දෙමාපියෝ දෙපළ ඇතුළු ඒ ස්වාමින් වහන්සේගේ ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තිය ලැබේවා ජීවත් වෙන අයට ස්වාමින් වහන්සේ මේ පෙන්වන ධර්මය අවබෝධ කරගන්න ඥාන ශක්තිය ලැබේවා මව්පියන්ට නිවන්සුව ලැබේවා කියලා මම පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතේම ස්වාමින් වහන්සේටත් මේ ස්වාමින් වහන්සේ ඇසුරු කරගෙන මේ නිස්සරණ වණේ වැඩ සිටින ස්වාමින් වහන්සේගේ සියලු කටයුතු වලට උපකාර කරන ඒ සියලු කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් එසේම ඒ කාර්ය මණ්ඩලයේ සියලුම මහත්තුරුන්ටත් මේ දින 10 පුරාවට නොව අපට සිව්පසෙන් අපුපස්සාන කරන සියලුම පින්වත් දායක කාරකාදී හැමටත් එසේම මේ දින 10 තුල මේ වැඩසටහනට සහසම්බන්ධ වෙලා මේ ಗುಣ පුරාගත් මහා සංඝ රත්නයටත් අප රැස් කරගත්තා වූ අනේක විද මේ කුසලානිසංස බලයෙන් මෙලොව වශයෙන් තිබෙන සියලුම උපද්‍රව දුරු කරගෙන නිදුක් නිරෝගීව ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවන් සුව ලබා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමි. මම සෑම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ පතමින් මගේ කෙටි දේශනය අවසන් කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සදා වන්දනීය පූජනීය ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සබ්‍රක්‍මචාරීන් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර සමාව අද <clears throat> වශයෙන්ම මේ දවස් 10 තුලදී අපේ පැවිදි ජීවිතයට නොලැබූ අධ්‍යක්ීම් රාශියක් අපට ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම පරියන්කේදී කොහොමද සිත සතිමත් කරගන්නේ? ඒ වගේම සක්මන් භාවනාවේදී සක්මනීදී කොහොමද සතිය පවත්වා ගන්නේ? මෙන්න මේ ආකාරයට පැවිදි ජීවිතය සාර්ථක කරගන්නට උන්වහන්සේ අපට නොයෙකුත් ආවාද අනුශාසන දේශනා ලබා දුන්නා. ඒ වගේම දසධම සූත්‍රයේදී මුලපටන් ඒ අග දක්වාම කොහොමද ස්වාමීන් වහන්සේ නමක් පෙළ ගැසෙන්නේ මේ උත්තරී ධර්ම සඳහා ඒ ඒ දේශනාවත් උන්වහන්සේ අපට නොයෙක් අවුරින් වටහාලා දුන්නා. ඉතින් මේ දවස් දස දවස් 10 තුලදී අපි නොඑක ආකාරයේ කුසල ධර්ම රස කරගන්නට පුළුවන්කම ලැබුණා අපට. ඉතින් මේ රස කරගත්තා වූ සියලු කුසල සම්භාරයන් අපේ ගෞරවනීය දේශකයන් වහන්සේටත් මේ කුසල ධර්මයන් එකසේ හේතු පාදක වේවා. උන්වහන්සේ පතන බෝධි බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ කුසල හේතු පාදක වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උන්වහන්සේට නිරතුරුවම ලැබේවා. ඒ ඒ වගේම අපේ සබ්‍රහ්මචාරින් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අපේ පරිවර්තක ස්වාමින් වහන්සේලාටත් වහන්සේටත් මේ කුසල එකසේ හේතුපාදක වීමෙන් නිවන් පසක් කරගන්න මේ කුසලය පාරමිතාවක්සේ පවතිවා ඒ වගේම මේ දවස් 10 තුල අපට අපුපස්ථාන කළ ඒ හේ වගේම ආත්මය අදුරු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ඒ දායක දායක මහත්මීන්ටත් මේ කුසල එකසේ හේතුපාදක වේවා සියලු දෙනාටම නිවන සැනසෙන්නට මේ කුසලයේ හේතු පාදක වේවා කියලා ආශිර්වාද කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සුපත් සාදු සාදු අතිගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි ගිහි පින්වත්නි මම මේ අවස්ථාවක් කරගන්නවා මම පැවිදි වෙලා අවුරුදු 7යි දැනට උපසම්පදා වෙලා එක අවුරුද්දයි එක වස් කාලයයි ගත කළේ ඉතින් මේ අවුරුදු 7ටම මම දවස් 17යි හරිම සතුටින් හිටියේ. මේ දින 10යි ඒ වගේම මීට කලින් භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒ දින 7යි. අනිත් දවස්වල අපි පන්සලේ ඉන්නේ. ඉතින් පන්සල් පන්සලේ වැඩ කටයුතු කරමින් ඉන්න වෙනවා. ඒවට බෑ කියන්නත් බෑ. භාවනාවට ආස හිතුණත් එන්න සමහරක් දිනවල අපහසුතා එනවා. ඉතින් මේ අවස්ථාව මට ලැබුණේ අප මේ ආරණ්‍ය සේනාසනයේ නිස්සරණ වනේ වැඩ සිටින පස අපේ සන්තදීප හාමුදුරන් වහන්සේ මට මතක් කළා මේ වැඩසටහනක් තියෙනවා ඔබ වහන්සේට පැමිණෙන්න පුළුවන්ද මම කිව්වා කොහොම හරි මම මේ වැඩසටහනට පැමිණෙන්න මම මේ නිස්සරණ වනේ කියන නමවත් අහලා තිබුණේ නැහැ ඉතින් මේ 18 වෙනිදා පැමිණියාට පස්සේ 19 වෙනිදා ඉඳලා මේ අද වෙනකන් මම ඉතා ජීවිතය ගැන පැවිදි ජීවිතය ගැනත් ඒ වගේම භාවනාවේ ගැනත් විශාල අත්දැකීම් රාශියක් ලබා ගත්තා. ඒ වගේම තමයි ඒ භාවනාවේ මරණ වැඩි සිත යොමු වුණේ අපේ හාමුදුරනේ සක්මන් භාවනාවට. නමුත් මට පරියංකේ වෙනදා පන්සලේ ඉන්නකොට විනාඩි 15ක්වත් පරියංකයෙන් ඉඳගෙන ඉඳීමේ අපහසුාවක් තිබුණා. කොහොමත් මින්න බෑ. නමුත් මේ දවස් 10ට මුල් මුල් දවස්වල මට පොඩි අපහසුතා ඇති වුණා ඉන්න. නමුත් දැන් මට පැයක් පමණ කාලයක් ඒ පරියංකේ ඉඳගෙන ඉන්න පුළුවන් කියලා කියන්න කැමැති. ඉතින් මෙතනට ආපු නිසා තමයි පරියංකේ හරි ඉඳගෙන ඉන්න හරි මට ඒ අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම මේ අපේ තරුණ වයසේ මට වයස 22යි. ඉතින් අපි ඇසුරු කරන අපේ හාමුදුරන් වහන්සේලා මෙතන ඉන්න අපේ හාමුදුරන් වහන්සේලා මේක කියනවාට මට සමාවෙන්න ඕනේ ඔබ වහන්සේලා ගැනවත් නෙමෙයි මම මේ මම ඇසුරු කරන අපේ හාමුදුරන් වහන්සේලා අපි මිත්‍ර හාමුදුරන් වහන්සේලා ආදී අය ගැන කියන්නේ ඉතින් එයා හිතාන් ඉන්නේ අපි දායකයොන්ට බණ කිව්වට අපි බණ අහන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම දායකයොන්ට භාවනාව අපි උගන්වනවා අපි භාවනා කරන්න ඕනේ නැහැ කියලා තමයි වැඩි දිනෙක හිතාගෙන ඉන්නේ. නමුත් අපි දෙයක් දැනගෙන ඒ ප්‍රායෝගික අත්විඳලා එය තව කෙනෙකුට කියා දෙනකොට ඒ අයගේ ප්‍රශ්න වලට පවා අපිට පිළිතුරු දෙන්න හැකියාවක් තිබෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් අපි භාවනා කරලා කමටහනක් යම් කිසි අපේ අපිට ඇතිවෙන භාවනාවේ වරදක් හෝ ඒ නිවැරදි කරනවා වගේ අපි දැනගෙන හිටියොත් පමණයි තව කෙනෙකුට එය කියලා දීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේට ගොඩාක් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන මෙවැනි කටයුත්තක් ආරම්භ කරලා මෙවැනි කටයුතු වලින් මේ මහා සංඝරත්නයට නව ජීවයක් ලබා දෙනවා මේ ශාසනය කොහොමද වහන්සේලා පැවිදි වුණු දවසේ ඉඳලා මොනවාද කරලා තියෙන්නේ කියලා ඔළුවට දහන්න මේ වැඩසටහන දින 10 වැඩසටහන ඊ타මත්ම ඉවහල් වුණා ඊ타මත්ම අපට උපකාර වුණා කියන එක මම කියන්න කැමතියි. ඉතින් ඒ වගේම තමයි අපේ හැමදෙනාම දවසේ සෑම කටයුත්තකදීම සතිමත් වෙන්නේ කොහොමද කියලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් මැනවින් අපට අවධාරණය කරන්නට යෙදුනා කොහොමද දවසේ කටයුතු වලදී ඒව නිවැරදිව කරන්නට පුළුවන් සතියෙන් හිටියොත් පමණයි ඒ සතිය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා උන්වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා. ඒ වගේම ධර්ම දේශනාවන් උන්වහන්සේ පවත්වන්නට යෙදුනා. ඒ අපර ශ්‍රවණය කරන්න වාග්ය වාසනාව උදා වුණා. ඉතින් උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරන මේ සියලුම සාසනික කටයුතු ඉදිරියටත් මේ වගේම පවත්වාගෙන යාමට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවාගේම මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුන ඒ වගේ මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපට මේ දින 10 පුරාම ගිලම්පස ආදී සකසා දෙමින් ඒ කටයුතු සිද්ධ කර යෝගී ගිහි පින්වත් සියලුම දෙනාටත් නිවන් පිණිසම මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අපේ ආන්ගිරනේ මට තව පොඩි දැනගැනීමක් තියෙනවා. දහම් පාසලක ඒ යම් කිසි සතිපාසලක් සිද්ධ කරනවා නම් කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ඔබ වහන්සේගේ දැනුවත් වීම අපිට ඇත්තටම ලිඛිත අවසරයක් අවශ්‍යයි. කාගෙන් හරි ඉස්කෝලකින් හෝ දහම් පාසලක හෝ දායක සභාවකෝ පිරිවෙනක ලිඛිත අවසරයක් නැතුව අපි කොහොමඩක්වත් යන්නේ මොකද එතකොට අපිට නැත්නම් ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපිට කවුරු හරි කරන කෙනෙක් ලිඛිතව දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ලියුම් දෙක තුනක් දාලා ටෙලිෆෝන් කරලා කවුරු හරි යවල බලලා තමයි එතෙන්ට යන්නේ. ඉතින් එතෙන්ට වෙනකන් කවුරු හරි මැදිහත් වෙන්න අවශ්‍යයි. ඒක නිසා කවුරු හරි වගේ කියන්න ඕනේ මම මේ ඉන්න ගමම ගියා මීරිගම ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපට හදලා දුන්නා ළමයි 250ක් හිටියා ගුරු මණ්ඩලෙ හිටියා අපිත් මේ 10 දෙනෙක් විතර අණ ගහන ගියා ඉහිලි වල තමයි අපි පැය තුනක වැඩසටහනක් කරේ එහෙම නැත්නම් අපි හතර දෙනයි යන්නේ ඒ යන හතර දෙනාට එහෙන් සහයෝගය එන්න ඕනේ ඒ නිසා ඒක මේ ලොකු සැලසීමකින් කරන්න වගකීමකින් ඒ ළමයින්ගේ විනාඩියක්වත් අහක දාන්න බෑ ඒ නිසා කවුරු හරි ලොකු කැපවීමක් අවශ්‍යයි ඒ වෙනුවට අපිට පුළුවන් මෙහෙට ගේන්න මෙහෙට ගෙනාවොත් නම් ඕනම කෙනෙක් ඒකට හැඩ ගැහිලා එනවා. නමුත් අපි ළඟ දැන්න තියෙන වැඩ පිළිලක් සතිපාසලෝ සතිපිරිවෙන සතිසරසවිය හැමතැනකදීම යනකොට ඒ සංවිධානයෙන් අපිට ලිඛිත අවසරයක් ඕනේ බලධාරියා විසින්. ඊට පස්සේ තමයි අපි පරීක්ෂා කරලා බලලා ඉතින් යන්නේ දාම්පස් වලට පුදුම සාදරකමක් තියෙනවා අපේ. මොකද මම මේ නායක වන්නේ මම දහපාතල් ගිය නිසා. නමුත් මේ පැත්තේ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ලොකු අහඳුරෝ කිව්වා මම ලියුමක් ලියලා කියනකොට මේක වටිනා අදහසක් දහම් පාසලට උගන්වන්න හැබැයි ඩීඑන හාමුදුරන් නම් සාමාන්‍ය බුද්ධිය නැති කෙනෙක් කියලා. මොකද පැය භාගයක්වත් දෙන්න බෑ කියලා දහම් පාසලකින් මේ වගේ වැඩවලට මම ඉතින් වැඳලා කිව්වා පිටිපස්සට ඇවිල්ලා මම නායක ගෙවන්න ආවේ මට දෙන්න බැන්න කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට දෙන්න සහයෝගයක් අපිට දෙන්න අතක් අපිට දෙන්න මේ සංවිධානයක් එතකොට අපි ඊටු වැඩිය වග බාර ගන්නවා ආධ්‍යාත්මික පැත්ත අපි බාර ගන්නවා සංවිධානයේ පැත්ත සංවිධානය කරලා අපිට ලිඛිතව වගකීම් බාර ගන්න ඕනේ. මේ ලියුමකින් ඔබ වහන්සේට දැනුම් දිය යුතුද මුලින්ම ලියුමකින්ම දෙන්න අවශ්‍ය වෙනවා කියලා. ඔව්. අහවලයි කතා කරන්නේ මට තියෙන ඉලේ මෙච්චරයි මෙන්න මෙච්චර සංඝයා ඉන්නවා නැත්තම් දහම් පාසල් ළමයි ඉන්නවා අපිට මේක කරලා දෙන්න කියලා. අපි ඊට පස්සේ ගනුදෙනු කළා දැන් මේ පළවෙනිදා අප්‍රේල් පළවෙනිදා අපි වික්‍රමසිංහපුරේ ඒ සීලවති සෙවනේ වැඩමුළු සංවිධානය කරන්නන්ට පළවෙනි සම්මන්ත්‍රණයක් කරනවා. ඒකට අපිට දැනට 94ක් ලැබිලා තියෙනවා ආරාධනා. ඉතින් 94ට අපි 20ක් දැන තෝරාගෙන ඉන්නවට යන්න ඕනේ කට්ටිය ඒගොල්ලොත් එක බෙදලා දීලා අලුතෙන් මේ සම්මන්ත්‍රණ පවත්වමින් කට්ටිය මේකට ගන්න හදනවා. ඒ ගන්න හැම කෙනෙක්ම අපිට සම්මන්ත්‍රණේ අපි යන අනුග්‍රහක කියලා අනුග්‍රහකයා මම නොමිලේ සේවය කරනවා කියලා අස්සම් කළා ලියුමක් දෙන්න ඕන අපිට. ඊට පස්සේ තමයි අපි ඉල්ලීමක් කරන එක්කනට යවන්නේ. කිසිම තැනක සතයක්වත් කාටවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. අඩු ගන්න හේවගේ මහත්තයටත් දෙන්නේ නැහැ. ගහනව ඇති ප්‍රශ්නයක් නැහැ. අපි ගහන්න ඉඩ තියලා නැහැ. ගහුවොත් රේල් පාරයකට කෑවා වගේ. හරි විවෘතව යන්නේ ඕන දෙයක් අපිට බය නැතුව හේවගේ මහත්තයා ඉදිරිපත් කරන්න පුළුවන්. එතන මෙතන වැඩේ ඉන්නව නිසන්වනේ සංඝයා එතන මේ සුජිත්ව කතා කරලා කියන්න පුළුවන් නැත්නම් මං කැමති මේ හම්දු කුරුසිතේ ලැණයක් ගන්න කතා කරන්න ඕනේ ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා යන් ඒක ඕනම කෙනෙකුට පැහැදිලිව යන්න ඕනේ තන්නේ ක්‍රම ස්විච් ආවින් යන්නේ කියලා මොකද පොඩි ළමයි ඉදිරිපිට ඉන්නේ එක එක විනාඩියක් එපා පොඩි ළමෙන්ගේ විනාශටි කරන්න හරියටම සැලසුම් කරලා කරන්න ඕනේ ඒ නිසා අපි සංඝයා අපිට ලොකු ධෛර්යයක් අර සාංශිකය වගේ අසන්න කරන්න එපා මාව හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ දඩඩන් දඩඩන් දඩඩන් දඩඩන් කියලා ඉන්න ඕනේ අපි මේ පැත්ත ලෑස්ති පොඩි සීමිත මේ මෙව්වා තියෙන බව මොනවද කියන්නේ. ඒවට කියන්නේ මේ මානව සම්පත් අදහස නම් හරියටම පිළිසිතුයි. අපිට ඕනේ මේ පැත්තෙන් සහයෝගය ඇවිල්ලා අපි දෙකොල්ල එකතු වෙලා අරන් ගමන. තිරුවන් සරණයි. අවසරයි පින්වත් ලොකු සාමෙන් වහන්ස මහා සංඝරත්නයන් අවසරයි දින 10 පිළිබඳව බොහෝ දෙනා බොහෝ දෙකී හේයින් මම ඒ පිළිබඳව කතා කරන්නට යන්නේ එකම දේ පුනරුච්චාරණය කිරීම කාලය ගත කිරීමක් නිසා නමුත් මට මතකයි ලොකු සාමෙන් වහන්සේ කිව්වා උන්වහන්සේගේ ඒ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙච්ච කාලෙකදී උන්වහන්සේ කවදාවත් ප්‍රශ්න ඇහුවේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇහුවේ නැති වුණාට මං වෙනුවෙන් අනිත් අය ප්‍රශ්න ඇහුවා කියලා. ඉතින් පින්වත් ලොකු සාන්වහන්ස මට දැනුණා මේ වෙලාවේ අපේ මේ මුළු දින 10 පුරාම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ භාවනාව පිළිබඳව අත්දැකීම් විස්තර ලියලා ඉදිරිපත් කරාට පස්සේ ඒ සියලු දේවල් ඔබ වහන්සේ වෙත ඊටම ගැඹුරු කටහඬින් බොහොම පැහැදිලිව ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු අපගේ කල්යාණ මිත්‍ර පැලන්වත්තේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේ අමතක වුණා වගේ එකක් දැනීගෙන කියන නිසායි මම පුණ්‍ය අනුමೋದනාවට මේ කෙටි කාලය ගත්තේ අපි සියලු දෙනාම අප වෙනුවෙන් අපේ ගැටලු පින්වත් ලොකු ස්වාමින් වහන්සේගෙන් විමසූ ඒ පූජනීය පැලන්වත්තේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේට ඒ කලා වූ උතුම් මෙය උතුම් නිවන් පිණසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු මුලාසනේ වැඩ සිටින කම්මට්ටානාචාර්ය ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන සභාවේ වැඩ සිටින සමස්ත මහා සංඝරත්නයන් අවසරයි ලොකු හාමුදුරනේ මම භාවනාවටත් ආදුනිකයි නිස්සරණ වණයටත් ආදුනිකයි මම පැවිදි වුණේ 2006 10 වෙනි මාසේ 10 වෙනිදා දැන්ට මම කැලණි විශ්වවිද්‍යාලයේ pāli විශේෂවේදී උපාධිය දෙවන වසර හදාරමින් ඉන්නේ. මට මමයි ලොකු හාමුදුරුවෝයි දවසක් අපේ දායක මහත්තයෙක් ඉන්නවා. එතුමා නමින් රංජන් වල්පොල. එතුමා හම්බෙන්න ගියාට පස්සේ පොඩි ධර්ම සංවාදයක් ඇති වුණා එතුමත් එක්ක. අපේ ලොකු හාමුදුරුවෝත් ප්‍රශ්න ඇහුවා. මාත් සමහර ප්‍රශ්න එතුමත් එක්ක කතා කරා. කතා කරනකොට එතුමා තුලින් ආවා අමුතු මම කවදාවත් අපේ දැන් බෞද්ධයෝ කියලා නම් දරාගෙන ඉන්න අය කතා නොකරන જાති කතා නොකරන දේවල් දාර්ශනික අදහස් එතුමා තුලින් ආවා මම ඊට පස්සේ අර උපතිස්ස පරිබ්‍රාජකේ අසජි හාමුදුරන්ගෙන් ඇහුවා වගේ මං ඇහුවා ඔබතුමා අදහන ඔබතුමා අහන්නේ කාගේ ධර්මයක්ද ඔබතුමා පිළිපදින්නේ කාගේ ධර්මයක්ද? ඔබතුමා කොහෙන්ද මේ ධහම ඉගෙන ගත්තේ කියලා මං ඇහුවට පස්සේ කිව්වා වෙන කොහෙන්වත් නෙමෙයි ස්වාමින් වහන්සේ. මීතිරිගල නිස්සරණ වනේ ඉන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් තමයි මම මේක ඉගෙන ගත්තේ. ධර්මය ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන් කියලා. මට පුළුවන් ඔබ වහන්සේවත් ඕන්නම් එතනට යොමු කරලා මේ ධම් මාර්ගේ යන්න ඔබ වහන්සේට උපකාරයක් කරන්න කියලා. එතුමා තමයි ලොකු හාමුදුරනේ මාව මෙතෙන්ට සම්බන්ධ කළේ. මම දැන් පැවිදි වෙලා අවුරුදු 12ක් වෙනවා. මගේ සතුටුම දවස් 10 තමයි මේ ගත වුනේ. මම කැම්පස් එකේ ඉඳන් මෙහෙට එනකොට කීප දිනෙට විතරයි මතක් කළේ. මතක් කරෙත් ෆෝන් එක ඕෆ් වෙන නිසා මොකද කියලා හොයලා බලන නිසා. ඉතින් කියනකොට කිව්වා උඹ භාවනාවට ගිහිල්ලා පයින් එන්න එපා. උඩින් වරෙන් කිව්වා. ඇයි මේ කට්ටිය හිතන් ඉන්නේ දවස් 10 භාවනාවක් කරාට පස්සේ එරිදි හම්බෙනවා කියලා. අභිඥාලාභීව තමයි එන්න ඕනේ. බස් එකේ එන්නත් ඒවා පයින් එන්නත් ඒවා උඩින් වරෙන් එදාට තමයි උඹේ භාවනාව සාර්ථකයි කියලා අපි පිළිගන්නේ කිව්වා. ඉතින් එහෙම සමාජයක මම මේ ආරණ්‍යයට ඇවිල්ලා භාවනා කරලා මට ලොකු ප්‍රතිඵල මේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට මට හිතෙනවා මට මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ නැත්තේ මොකද කියලා හිතුණත් මම හිතනවා ආදුනිකයෙක් නිසා මම මේ ආරණ්‍යයට ඇවිල්ලා මට පුළුවන් විදිහට භාවනාව කරලා අඩුම තරමේ අර මුලින් ස්වාමින් වහන්සේ මතක් කළා වගේම පැයක් එක දිගට එක ආසනයක වාඩි වෙලා ඉඳ හරිම ඉගෙන ගත්තා. ඒක මට ලොකු සතුටක්. ඉතින් අර ශුඤ්ඤාගාරං පවිට්ටස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති කියලා ශ්‍රීමුක දේශනාවක් තියෙනවා. ශුඤ්ඤාගාරයකට පිවිසුනාට පස්සේ ඉන්ද්‍රිය দমনය කරගත්ත භික්ෂුවකට අමානුෂික රතියක් එනවා කියලා. පර්යාප්තියෙන් මම ඒක ඉගෙනගෙන තිබුණාට අත්දැකීමෙන් ප්‍රායෝගිකව ඒ අමානුෂික රසය වින්දේ ලොකු හාමුදුරනේ මෙහෙට ඇවිල්ලා. තෙක්කල මම එහෙම රසයක් විඳලා තිබුණේ නැහැ. ඉතින් අර මීට 2000 ගානකට කලින් අපේ කච්චායන රජතුමා රජසැප අත්හැරලා දාලා කැලේට ගිහිල්ලා අහෝ සුකං අහෝ සුකං කියලා පැවිදි සැපය සැපවින්දනේ. ඒ පැවිදි සැපය වර්තමානයේ තියෙන වගට මේ ඉන්න ස්වාමින් වහන්සේලා දැක්කට පස්සේ මට හිතුණා ඒක තාම ජීවමානයි කියලා. මට ඇත්තටම කැම්පස් ජීවිතේ ඉන්නකොට උනත් සිවුරු ඇරලා යන්න තිබුණු අවස්ථාවෙමටයි ලොකු හාමුදුරුවනේ. සිවුරු ඇරලා යන්න මොකද්ද මේ කරන බොරුව? දායකයොත් රවට්ටනවා අපිත් රවට්ටගෙන මොකද්ද මේ කරන බොරුව? දමල ගහලා යනවා මේක කියලා හිතලා හිතපු අවස්ථාවෙමටයි. නමුත් මම මේ නිස්සරණවණයට ඇවිල්ලා භාවනා කරාට පස්සේ හිතුවා කවදාවත් ආයේ මේ චීවරය ගලවන්න අදහසක් පහළ නොවන විදිහට මම මගේ ජීවිතය සාර්ථක කරගන්නවා කියන අදහස පහළ වුණා. ඉතින් ලොකු හාමුදුරනේ මට පින් දෙන්නට වෙන මම දන්න ශිල්පයක් නැහැ. මම පඬිති විභාගේ පාස් වෙලා ඉන්නේ. මම ඉගෙනගත්ත ඡන්දස් ශාස්ත්‍රය අනුව චන්දෝලංකාර ශාස්ත්‍රය අනුව මම ගාථා දෙකක් ප්‍රබන්ධනය කරා. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ ගාථා දෙක මම මේ විදිහට ඉදිරිපත් කරන ලබන අවසරයි. 2018යි 3යි 28 දින. දස දින භාවනා වැඩමුළුවේ අවසන් දින. තේරාභි වන්දනා. සසුන් පිළිවෙත නොහඳුනමින් කටු අත්තක පැටලී සිටි මාහට සාසන සම්පත්තිය යන්න වටහා දෙමින් උත්කෘෂ්ඨ ප්‍රවිජ්ජාවෙහි චිත්තාරාධනය පිණිස මඟ පහදා දුන් අති ගෞරවාර්හ අවසරයි උඩ ඊරිය ගම ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට හෘදයාංගමව පුණ්‍යානුමෝදනා කරමි උන්වහන්සේට මාගේ নমස්කාරය වේවා උදීත සති බලං යං පේසලානං පසත්තං අමිත ගුණභිධාරින් තස්ස සාදුප්පියන්තං දස දින පටිපත්තිං හේතුනා සිද්ධ සුද්ධං නිචිත කුසල රාසින් දේමි තේරාස භස්ස මේකේ අර්ථය මෙහෙමයි මාත්‍රා 8න් 8ට යතිය තියලා නිර්මාණය කරලා තියෙන මාලිනී වෘත්තෙන් රචනා කරලා තියෙන මේක අර්ථය මෙහෙමයි උදා වූ සති බලය ඇත්තා වූ සුපේශලයන් අතුරෙහි ප්‍රශස්ත වූ අප්‍රමාණ ගුණ විශේෂයන් දරන්නා වූ සත්පුරුෂයන්ට ප්‍රිය වූ යම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වෙද්ද ඒ තේරාසභයන් වහන්සේට මම දින 10ක ප්‍රතිපත්තිය හේතුවෙන් සිද්ධ කරගත් රැස් කරගත් ඒ කුසල රැස පිළිගන්වමි අර්චනය කරමි අනුමෝදන් කරමි සාදු සාදු සාදු සුවිදිත ජින මග්ගං පෙක්කමානෝඤ්ඤ මඤ්ඤං සුගම සකිල වාචී ධම්මසේනෝ යතේවං සුසති කරන ධම්මේ සික්ඛයන් තෝව අම්හං සුමන පවර තේරං ධම්ම ජීවං නමාමි බුද්ධ වචනය මනාව දනිමින් ඕනවුන් වෙත එය දක්වන්නා වූ හෙළ සාහිත්‍යයේහි උපමා යෝජනයේහි රජු ලෙස සම්භාවිත සද්ධර්ම රත්නාවලී කර්තෘවර ධර්මසේන මහතෙරහුමින් සරල හා සුපැහැදිලි වදන් නැත්තා වූ මනා සිහියෙහි හෙවත් සතිකරණ ධර්මයේහි අප හික්මවන්නා වූ යහපත් මනසක් ඇත්තා වූ උතුම් යම් ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු පිරිසිදු සිල් ගිහිනි උතුම් සිහියට සපැමිනි දම් දිවූ යති සඳුනි වන්දිම් පායුග නොසිස් බැතිනි තුනුරුවනේ සූවිසි මහ ගුණ බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දිගාසිරි සම්පත් ලැබේවා මේ අත් බැව් හිප්දීම සිව් සස්නන පහළ වේවා මේට සසුන් ලැබී පින්කන්දේ දමිත සාර භික්ෂු සාදු සාදු සාදු වයස කොච්චරද මම අවුරුදු 26 දී සතිය ඉගෙන ගත්තේ මට ලොකු ආසාවක් තිබ්බා 25 එක්කට කියලා දීපු දවසේ මම රජ වෙනවයි කියලා. ඉතින් ඊට පස්සේ 24 22 21 වයසේ එක්කට දෙනකොට මට පත්කඩේ එල්ල වදින්න හිතෙනවා. මටත් මගේ 26 ඉස්සලා මේක ලැබුණා නම් මම කොච්චර සතුට වෙනවද කියලා. ඒ නිසා අපි මේක බැටන් එක පාස් කරන්න ඕනේ අපිට ඉඩේ බාලයකට. එතකොට ඌ කොහොම හරි මේක ගැට ගහගෙන යනවා. ඉතින් අපේ ශාසනයේට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේට ඥානාරාම ස්වාමීන්සලට ලොකු ශක්තියක් වුණා මේ සංස්කෘත දැනුම. මම හරියට මහන්සිලා මට කරගන්න බැරි වුණා. මේ නිසා අපෙන් ලොකු කොටසක් ශාසනයෙන් කැඩලා ගියා. මේ සංස්කෘත දැනීම හරහා තමයි තේරවාදී ගොඩාක් දේවල් පහුවෙන්න පටන් ගත්තේ. ඒ නිසා අපි ඒකත් ඉගෙන ගන්න ඕනේ. පඬිත විභාගය සඳහා නෙවෙයි. ගොඩාක් කොටස් තියෙන අපිට ඉගෙන ගන්න. ඒ නිසා මේ විදිහට ඉස්සරහට කටයුතු කරනකොට අපිටත් පොඩ්ඩක් සංස්කෘත උගන්ලා දීගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් ඒ නිසා අපි මේක ඉවර කරමු. මම එක වචනයක් කියන්නම්. නෑ ඉවරම කරමු. <laughs> ඔක්කොටම ස්තුති කරලා ඉවර කළා චන්ද්‍රදහම කතා කරනවද? නෑ එහෙනම් අපි දෙනවා මේ සාංශය. අතිපූජනීය අපේ ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. දස දිනක ඒ වගේම අපේ ගිහි පින්වත්නි දස දිනක උදාර මහා කුසල කර්මයේ අවසාන සොම්නස් සහගත අපරචේතනාමය අවස්ථාවේ අපි මේ ගත කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී හැම දෙයක් පිළිබඳවම විශාල කෘතඥතාවයක් අපේ සිතේ පහළ වෙනවා. මේ නිල්වන් නිස්සරණ වනය එය පිසු හැමෝ සිසිල් සුළඟ කුරුළු කූජනය කෙලිදෙලෙන් ගත කළ රිලා රෑන මේ හැම දෙයක්ම සන්තෝෂෙන් සතිය වඩන්න අපිට සහයෝගය දැක්වුවා. ඒ සියල්ල ගැන අපේ හෘදයාංගම කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම ඊ타මාත්ම පිරිසිදු වතුර ප්‍රණීත ආහාර පිරිසිදු සේනාසන වැසිකිලි කැසිකිලි පහසුකම් ඇතිතරම් විවිධාකාර ගිලම්පස මේ සියල්ල ලබා දුන් හැම දිනාටම මුළු හිතින්ම අපි කෘතඥතාවය පළ කරනවා. ඒ ඇත්තන්ට මේ වන විටත් දෙව්ලොව දිව්‍ය මාලිගා පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ඊටාම හොඳ සේනාසන අපිට ලබා දුන්නට භාවනාව කරගෙන යන්න. ඒ වගේම සුදු වැලි අතුර පිරිසිදු සක්මන් මලු. ඒ වගේම සක්මන් හල් අපිට ඇතිතරම් සක්මන් කරන්න පහසුව සලසලා දුන්නා. ඒ වගේම ඇති තරම් බෙහෙත් හේත් සිවුරු හොද ගන්න වොෂින් මැෂින් අපි වැතැම් වෙලාවට වෛද්‍යවරුන් ගාවට යවලා අපිට බෙහෙත් තරම් දුන්නා. ඒව කරපු හැම දිනාටම අපේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. මේ සියල්ලටම වඩා අපිට ධර්මය ලබා දුන්නු. මහෝගයක් වගේ, මහා ගංගාවක් වගේ ධර්ම ප්‍රවාහයක්, ධර්ම වර්ෂාවක් අප මත වැස්සවුවා. ධම්මජීව ස්වාමීන් වහන්සේට මුළු හිතින්ම අපේ කෘතඥතාවය පළ කරනවා. ඊ타ත්ම සියුම් ගැඹුරු භාවනාව පිළිබඳ සැබවින්ම විසඳන්න අමාරු ගැටලු උන්වහන්සේ අපිට විසඳලා දුන්නා. මට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙන වාක්‍යයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වාක්‍යයෙන් අවුරුදු ගානාවක මගේ හිරවීමක් නිරවුල් වුණා කියලා හිතුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා අපි සතිය වඩනවා කිව්වට මොකද හිත යටින් සමාධිය ගැන නොමනා සම්බන්ධයක් පවත්වනවා. කෑදරකම. කෑදරකමක් පවත්වනවා සමාධිය හොයන්න. ඒ වාක්‍ය මට විශාල ඇස්සරවීමක් වුණා. ඒක මට විශාල ලාභයක් වුණා. ඉතින් ඒ විදිහට උන්වහන්සේගේ දේශනා ගැන බැලුවහම මට පුදුමත් හිතුණා. කොහොමද මේ යෝගාශ්‍රම සංස්ථා වගේ එකකින් නිස්සරණ වනය වගේ එකකින් මේ වගේ දේශකයෙක් බිහි වෙන්නේ. මේසා පුලුල් හිරවුනේ නැති නිදහස් ශෛලියකින් සැහැල්ලුවෙන් කතා කළ හැකි කෙනෙක් බිහි වෙන්නේ කොහොමද කියලා මට ටිකක් පුදුමත් හිතුණා. උන්වහන්සේ ත්‍රිපිටකයේ අටුවා ටීකා සංග්‍රහ ග්‍රන්ථ ආචාර්ය මත අත්තනෝ මති සහිත එක ධාරාවක් මැද්දෙන් යනවා. ඒකට සපෝට් කරමින් ඒකට සහාය දක්වමින් මහායානය සෙන් බුද්ධාගම ඇතැම් වෙලාවට මට හිතෙනවා මේ යෝගාචාර විඥානවාදී අදහස් සමහරලාට අද්වෛත වේදාන්තයන් ඒ වගේම ක්‍රිස්තියානි ඉගැන්වීම් මුස්ලිම් ඉගැන්වීම් ඉස්ලාම් ඉගැන්වීම් මේ හැම දෙයක්ම කොහොමද මෙහෙම ගොනු කරන්නේ එකපාරටම ඒ වගේම උන්වහන්සේගේ දේශනා ඇතුලේ හැම විද්‍යාවක්ම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාවන්, ඒ වගේම ජීව විද්‍යාවන් මේ උද්භිත විද්‍යාවන් ඒ හැම එකකුත් තියෙනවා. ඒ එක මනෝවිද්‍යාව. ඒ හැර මේ ජන ජන කලාවන්, ජන සාහිත්‍ය, සම්භාව්‍ය සාහිත්‍ය, දේශපාලනය, ඉතිහාසය, ආර්ථික විද්‍යාව මේ හැම දෙයක්ම කොහොමද එක මිටට අනලා මේ ඉදිරිපත් කරන්නේ මේ ගැඹුරු ධර්ම කරුණුත් එක්ක මුසු කරමින් ඒක සුවිශේෂ දක්ෂතාවයක් වශයෙන් මේ මට දැක ගන්න ලැබුණා නිස්සරණ වණේ වගේ එකකින් කොහොමද ඒ වගේ කෙනෙක් බිහි වෙන්නේ කියලා මම නැවත නැවත කල්පනා කළා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති. පෝසත්වරු වන කතා කියද්දී වන දෙවඟනෝ ඒවාලියති. ඉතින් හරිම සන්තෝෂයි අපේ ජාතියට අපේ රටට අපේ මේ මුළු ලෝකෙටම සුන්දර මිනිස්සෙක් නිස්සරණ වනයේ විසින් බිහි කළා දීලා තියෙනවා. උන්වහන්සේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 21 වෙනි සියවසත් එකට සංයෝග කළා අලුත් ගුලියක් අඹරනවා වගේ කියලා මට හිතුණා මේ අපේ වර්තමාන කාලයේ කායික මානසික ඔක්කොම ලෙඩ රෝග සුව කිරීම සඳහා. ඉතින් උන්වහන්සේට අපේ මගේ විතරක් නෙමෙයි මම හිතන්නේ මේ සියලු සංඝයාගෙම සදාකාලික කෘතඥතාවය මුළු හදවතින්ම නැගෙන කෘතඥතාවය මේ වෙලාවේ පළ කරනවා. ඒ වගේම පොඩ්ඩක් මම අතීතයට සිත යොමු කරලා මේ සුන්දර නිස්සරණ වනයේ බිහි කරපු ඒ අති උතුම් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේවත් ඊටාම කෘතවේදීව සිහි කරනවා. ඒ වගේම අශෝක වීරරත්න මැතිතුමා එහෙම නැත්නම් ධම්මනිසන්ති ස්වාමින් වහන්සේ ඒ වගේම මෙතෙක් කල පහුගිය අවුරුදු 50 තුල නිස්සරණ වනයේ පවත්වාගැනීමේදී දායකත්වය දක්වපු සියලු දායක දායකාවනුත් පරලෝක ප්‍රාප්ත ඒ සියලු දෙනාවත් ඊටාම කෘතඥතාවයෙන් යුක්තව මේ වෙලාවේ මම සිහි කරනවා. ඒ වගේම මේ නිස්සරණ වනයේ වන දේවතාවුන් මේ දේවල් වලට සහයෝගය දක්වනවා ඇති. ඒ දේවතාවුනුත් මම කෘතඥතාපූර්වක ඒ වගේ පුණ්‍යානුමෝදනා කරන සුළුව මේ වෙලේ සිහි කරනවා. ඉතින් ඒ වගේම මට මේ ප්‍රශ්න ඇහිීමේ අවස්ථාව සලසලා දුන්නේ අපේ මේ චන්ද රතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේවත් මම ඊටාම කෘතවේදීව සිහි කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න ඇසීමේදී මාතින් අඩුපාඩු වෙන්න ඇති ඇතැම් විට සමහරලාට පැහැදිලිව පැහැදිලි බොරු වචන කිව්වා <laughs> ඉදිරි ඉදිරිපත් වෙන සියලුම ප්‍රශ්න ඉදිරිපත් කළේ නෑ මම තෝරලා සමහරලාට අහන්නේ නැතුව හිටියා ඒ ගැන ස්වාමින් වහන්සේලා මා කෙරේ අනුකම්පාවෙන් මට සමාවජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා සියලුම ස්වාමින් වහන්සේලාගෙන් මේ දවස් 10 ඇතුළත මම ස්වාමින් වහන්සේලාත් එක්කම ඉන්නේ නැද්දී ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මගෙන් කිසියම් වරදක් සිදු වුණා දැන නොදැන සිතින් කයින් වචනෙන් ඒ සියලු වරදවලට මහා සංඝරත්නය මට සමාව දෙන්න කියලත් මම ආයාචනා කරනවා. ඒ වගේම අපේ මහත්මයා, ඒ වගේම අපේ සුජිත් මහත්මයා, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ වෙලාවේ මගේ හෘදයාංගම කෘතඥතාවය, ස්තුතිය, පුණ්‍යානුමෝදනාව පළ කරනවා. අපි සියලු දෙනාම එකතු වෙලා සතිය වඩමින් නිවනට යමු කියලා මම යෝජනා කරමින් එසේම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය සමාප්ත කරනවා. තෙරුවන් සරණයි. තින් ගමනක් පිටත් වෙන දිනවා මම පැයක් පැයක් පමණයි. තුන දෙකම ආටිවර කරන්න කිව්වේ තුනමාර වෙලා ඒ නිසා මම චන්ද්‍රතන